ගයි ශිල් දනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ වගේම ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරමු. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කළ දෙන විදියට. එන්දරන් වල පාගෙන පළවෙනි නිවාස වල භාවනා වැඩමුළුවේ අද 4 වෙනි දවසේ අද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 22ක් ඇතුළේ තියෙනවා. දැන් තමන්ම රසවත් ප්‍රශ්නක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙතෙක් කල් සක්මන් භාවනාවේදී මෙම මම ස්පර්ශයේ සතිය පැවැත්වෙමි. ඊපස් පාදයේ පොළවේ නිස්සන තැනදී ස්පර්ශය අල්ලාගෙන එදිවිටම නැවතත් පොළවේ රැගෙන දැකගෙන ගියෙමි. උන්ට අනිත් පාදයේ පොළවේ නිස්සන තැන ස්පර්ශයේ සතිය යොමු කර කලින් විදියටම නැවත පොළවේ රැගෙන තැනටම ගෙන ගියෙමි. මෙය අඩ කම දෙකක් විදියට ඔටෝමැටික් ක්‍රියාවකටපත් වෙනවා. සතිය නෑ ස්පර්ශයකටයි. අද සක්මන් කරද්දී මේ වෙනස් වී චලනයේ සතියේ මූලිය. කලු විස්තරාත්මකව දැනෙන ස්පර්ශය මුලදරම තරකසි වූය. අඩකව දෙකක් වෙනුවට එකම ලවණක දෙපන් චලනය වන අයුරු පමණක් වෙනුනේ විය. වම දකුණ පාදයේද පාදයේ පොළවේ ගැටීද මුද මුලින්ද තියෙන්නේ යනාපේද මුදිනේ ගියේ. වයිසුපලයක් පදින්නාසේ එකම රවුමතු වන චලනයේ විතරක්ම පෙළෙන්නට විය. ස්පර්ශය දකින විට වඩා සතිමත් බවක් දැනුනි. නමුත් ඊට වඩා ගොඩක් මුලියාසයි. නැවත ස්පර්ශයටම යා යුතුද? පැහැදිලි කර දෙන්න මැනවි. මේ වගේ එක සංසිද්ධියක් බලන්න පුළුවන් ගොඩාක් පැති තියෙනවා. මේක අපේ ලේසි තනකින් ඇතුල් වෙලා දැන් ඉවරයි කියලා හිතන්නේ නැතුව ඒකම නැවත නැවත බලනකොට මේ දේවල් වල තියෙන විවිධ පැතිකඩ පේන්න පටන් අර ගන්නවා. ඒකෝට තමයි අපිට තේරෙන්නේ මේ එකක් එක දෙයක් සාමාන්‍ය ਸਰවචනාංශයේ පැතිකඩ 11කට දාලා පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකට කියන්නේ 55 ආකාරයක් පෙන්නනවා මේ ස්කන්ධ. ඒ රූපය කියන එක තමයි පටන් අරගන්නකොට මතක් කරලා දෙන එක අල්ලගන්න පුළුවන් නිසා ඒකේ තියෙනවා දුර ළඟ කියලා අවස්ථා දෙකක් මනාප අමනාප කියලා අවස්ථා දෙකක් එකට කියනවා මේ හීන ප්‍රණීත කියලා ගුරුසු සියුම් ඇතුළත පිටත අතීත අනාගත වර්තමාන කියලා කාලය අනුව තුනයි දේශය අනුව අනිත්‍යයි දෙයක් දිහා ඒ හැම පැත්තෙම බැලුවොත් විතරයි කෙනෙකුට කියන්න පුළුවන් ඉන්නේ ඒ දේ දැක්කයි කියලා අපි දැන් මෙතෙක් වෙලා තියෙන්නේ අපි දැකලා තියෙනවා භාගයක්. ඒ වගේම ඒකේ තියෙන පදලවිද ස්වරූපය තමයි මේ 11 ආකාරයෙන් පහක් අපි සාමාන්‍ය පුතඥය පිළිගන්නවා හරි කියලා. හයක්ම වැරදි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා පුතඥය දන්නවයි කියලා හිතාන දැනගත්තා 150ක්වත් කවදාකවත් දැනගන්නේ නැහැ. මොකද අර ප්‍රතික්ෂේප කරන දේ තුල තමයි මේ සත්‍ය ගොඩක් රැඳිලා තියෙන්නේ. ඒ නිසා ආරමුණක් ආනාපානෙ මෙහෙම දුර්ලභ වෙපා වෙලා කම්මැලි වෙලා තියෙන වෙලාව ඉතාම වැදගත් අවස්ථාවක්. අපි දකින්නේ ප්‍රණීත අවස්ථාව විතරයි. කියන්නේ ආනාපානෙ ළඟ තියෙන වෙලාව අපි හරි කියලා හිතනකොට ඒක සමානලට දුර තියෙන වෙලාවක් හිතනවා. ඒක හිතනවා එතකොට භාවනා වැඩිලා කියලා. භාවනා වැඩිලා නෙවෙයි මේ භාවනා හැටි. ඒ වගේම ආනාපානේ ගොරෝසු අවස්ථාව සීමාස්ථාව ඇතුළත පිටත අවස්ථාව ඉතින් මේ වගේ සමහර අපි গুপ্ত දේවල් කියලා ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් පොතේ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. අතීතනාගත වර්තමාන වශයෙන් මේකේ පේනවා නැති වෙමින් යන ආනපානේ දෙනවා. අපි ඒක අතාරින්න නරක ඒකේ දිගට බලන්න නැති වෙනකම්. ඉතින් නැති වෙච්ච තැන ඉඳලා ඇති වෙන වෙලාවක් එනවා. එතකොටත් වැඩිලා කියලා හිතන්නේ නැතුව ආයේ තියෙදි තියෙන බව පේන වෙලාවක් එනවා. මේ විදිහට අතීතනාගත වර්තමාන වශයෙන් තුන් ආකාරයක් තියෙනවා. ඉතින් ස්පර්ශය ගත්තත් ඒකේ ඕකේ පැතිකඩ ගොඩක් තියෙනවා. ඒ වෙනස් පැතිකඩකට ගියාම අපිට වෙන්නේ අපි අන්ධකාර ලෝකේ ඉඳලා වගේ අපි මෙතෙක් කල් මේක දැකලා නැතුව නෙවෙයි අපි හිතින් එක ප්‍රතික්ෂේප කරලා. මේ ප්‍රතික්ෂේප කරන්නේ අපේ පෞරුෂත්ව අනුව අපේ රුචි අරුචිකම් අනුව ඒක නිසා තියෙන දේ නෙවෙයි අපිට පේන්නේ. පේන දේ නෙවෙයි තියෙන්නේ. මේ ඕනේ දේ බලනවා. ඒක නැති කරගන්න ගන්න දිගටම අගේ යන්න වෙනවා. meditational answers පරයන්ක භාවනාව. මේක සිතන්නේ රෝම ගුණ දෙක තුළ පරයන්ක භාවනාව සතුටුදායක වුණේ. එදිනදා මානසික නිදානට සැසඳීමේදී සිත මුස්ලින භාවනාව මුතුමත අතිශයින් විකෘතිය. නමුත් මේ සරස්වතී භාවනාව මුසුදු මුතුමතකින් ප්‍රවසිතිය. නමුත් දෙවිදා නොවතින ආකාරයෙන් භාවනාව සිදුවිය. මුල් භාවනා කාලයේ පුරම ආනාපානයේ නැතුව දෙකක් තුලින් ගැටපත් මේ සිත දැනුස නැලේ දැනුසතේ නැලින ආකාරය සතින් අත්ව අත්විඳින්න. නමුත් රහත් කෙනෙකුගේ දකින ආකාරයෙන් සීන රාශියක් දුන්නේ. මොකදී ශරීර සංවේදන අසුබිමින් දිගින් දිගටම කරනකොට දකින්නා දර්ශන සැකයෙන් සීනයක් වඩ ප්‍රත්‍යක් ප්‍රතිවේක්ෂණය කිරීමද අපහසුයි. වයිකුමි දකින්නේ සීන වල දැනීමෙන් ඇස් ඇරීමට සිදුවේ. මෙසේ කරොත් භාවනාව උපාදානය නිසා එසේම කෙරේ. භාවනාව අවසන් වූ පසු අපසු ඇති ගැනීමේදී මට නින්ද නොදී අවස්ථිර කරගන්නවා. නමුත් මට නරක ප්‍රවසනයේ සිහින දැක්කේ නැහැ. සත්‍ය ගුණ කිඥානයේ මම දුන්නේ සාධන සංගේ ගුණද සිහින සමග කරකටට දුන්නේ. මම මේ කාර්යය මට දැනෙන්නේ එසේ වේදනාවක් වගේ දුක. කාර්යාලයේ මගේ හැදී මම ටෙක්නිකල් ඩිස්කෂන් එකක් කළා මේ මම වර්ණන සාර්ථක ගැනීම උපදෙස් උපදෙස් දෙන සේක්වා මම සේක්වා ප්‍රතිවෝධී කියන්නේ නේද අර තමන් කාම සහ කාම සංඥා දුරවන් කීම සඳහා අරමුණක් ගන්නවනේ රූප ආරම්මණයක් එක්ක ආනාපානි එක්ක පිම්බීම හැකිලිම එක්ක වම දක්න කියලා. ඒක බොහොම ඝන බහල නිශ්චිත සාර්ධයක් විදිහට නරගත්තා එකට ආරම්භන කියන වචනේ යෙදෙන්නේ. ඒක නිකන් බෙන්ච්මාක් එකක් වෙනවා. ඒක දිහා බලනකොට ඒක බොද වෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරයේ බලාපොරොත්තු සුන් කරන සුළුයි. ඒ නමුත් ඒතියෙදි දිගට බලන ගියොත් මේ රූපය රූප සංඥාවක් වඩපත් වෙනත රූප සංඥාකින් ප්‍රතිස්ථාපණය වෙනවා. ඒ රූප සංඥාකින් ප්‍රතිස්ථාපණය වෙනකොට අරමුණ විතරක් නෙවෙයි මේ විදිහට විපරිණාමයටපත් වෙන බලන්නේ කෙනාගේ හිතත් විපරිණාමයකටපත් වෙනවා. ඒකට යාගේ කයත් පේන්නේ නිකන් හීනයක් වගේ තමයි. හැමදේම සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා හොයන්න බැරුව යනවා. එහෙම නැත්නම් concept and reality දෙක අතරමැද හිත හොල්මන් වෙනවා. ඉතින් මේක গুপ্ত ලෝකයක්. මේ ලෝකයේ අපි විද්‍යාව පිළිගන්නේ නැහැ. විද්‍යාව පිළිගන්නේ ප්‍රතිවේක්ෂණය කළ හැකි මෙන්නේ හැකි කිරිය හැකි දේවල් විතරයි. අද්විත්‍යාත්මික භවනා කරොත් කීයක් අහලා එයා උදෙන් ගිහාම එයත් කොළු වෙනවා කියා ගන්න විදියක් නැතුව මේ ඇති දේ නැති වෙනවා නැති දේ ඇති වෙනවා. මේ අතරමැද බොඳ වෙච්ච අවස්ථාවක් තියෙනවා. මේ බොඳ වෙච්ච අවස්ථාව මොන අවස්ථාවකට දාන්නවත් බෑ. ඒ වගේම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක හරහා යනවයි කියන එක මේ මුළු ලෝකෙම දන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් එහාට යන්න. මොනම විදිහකින් හෝ මේ ලෝකයේ පිළිබඳව ආස්තික සාරෝණාස්තික එනතම් මේ උච්ඡේදවාදී හෝ සාසතු මොනම දෘෂ්ටියක්වත් තියෙනවනම් ඔතනින් එහාට යන්න බෑ. ඉතින් එතන ගියාට පස්සේ concept එකක් නැත්තම් හිතවිල්ලක් ඇත්තක් වෙනවා. ඇත්තක් හිතවිල්ලක් වෙනවා. එතෙන්දි තමයි බුදුජානක මතක් කරන්නේ මනෝභූපකවා ධම්මා මනෝසිද්ධා මනෝමය මනසාචේ පසන්නේන මනසාචේ පදුත්තේන ඒ හිත පසන්න හෝ දුෂ්ට වෙච්ච හැටියට තමයි ලෝකෙම වෙන්නේ. ඉතින් ඒකට මේ මනෝ පුබ්බංගම කියන එක මනසමයි පූර්වංගම වෙලා තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ වෙන්නේ ඊට පස්සේ මනෝමය මනෝමය කියලා කියනවා. ඒකට බුදුරජාණන් සඳහන් කරන මේ ඕලාරික අත්පටිලාභේ ඉන්නකම් මේ කයේ ඉන්නකම් මනෝමය අත්පටිලාභයට යන්න බෑ. මනෝමය අත්පටිලාභයට ගියාම මේකට එන්න බෑ. කවුරු හරි උලාරි කත්තට ප්‍රතිලාභේ ගෙවම් කරලා මනෝමයත් ප්‍රතිලාභයට ගෙවම් වෙන රූප ලෝකේ කියලා. ඊට පස්සේ මනෝමයත් ප්‍රතිලාභේ සංඥාමයත් ප්‍රතිලාභේකින් ප්‍රතිචාබනය කරනවා. මේ එක එකක් එක එකකින් ප්‍රතිස්ථාපනය කරමින් තමයි මේ අපි ප්‍රධාන වශයෙන් හිතාගෙන මේ චරිතේ මේ චින්තන රටාවේ තියෙන බොල් ගතිය පෙන්නලා දෙන්න. ඒක මරණයට පස්සේ නෙවෙයි කරන්නේ ඉඳද්දිමයි. ඉතින් අපි අර මේක කොච්චර සතින් අල්ලගෙන ඉනවද කියනවනම් මේක මනෝමයයි කියලා කියනකොටම කේන්තියක්. කැමති නැහැ පිළිගන්න කැමති නැහැ. මනෝමය ප්‍රත්‍යත්වලාවේ උද්‍රජයන් සිවිස්තම් කරන්නේ මනෝමය සබ්බංග පච්ඡන්ද සමංගී. තමයි අඟපසක ඔක්කොම තියෙනවා ප්‍රොටෝනික නෙගටිව් එකක් වගේ. නෙගටිව් එක තියෙනක ඩෙවලොප් කරුවොත් ෆොටෝ එක ගන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි මේකේ තියෙන්නේ. ඒක තමයි ගෙවුනට පස්සේ තමයි සංඥාමේ පැත්තට යන්නේ. මේ සංඥාමේ පැත්තට ගියාට පස්සේ තේරෙනවා මනුස්සයා ඉන්න පුළුවන් මේ ආත්ම භාව තුළින් මේ කාම ලෝකෙට තියෙන ආශාව නිසා කවදාවත් අර මනෝමයට යන්න පුළුවන් වුණත් බයක් තියෙනවා. මේ කාම ලෝකෙට තියෙන ආශාව නිසා. නිසා කාම ලෝකයේ ත්‍යාගී දීමේ දාන දීමේ අතහැරීමේ ප්‍රයත්නය තමයි මනෝමය ලෝකෙට එනකොට ඔය වගේ කලබල වෙනවා. හිතාගන්න බුද්ධෝත්පාද කාලෙක නිවේනම් භාවනා කරන කට්ටියට මොකද වෙන්නේ කියලා. මේක මෙහෙමයි කියලා පාර පෙන්නලා නැති කාලෙක භාවනා කරා නම් පිස්සෙ දෙන්න හොඳම ක්‍රමය. දැන් බුද්ධෝත්පාද කාලෙත් භාවනා කරන පිස්සෙ දෙන්න හොඳම ක්‍රමය තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරිණාම භාවනාවේ දැන් තමයි කියන පැහැදිලි වුණාදී ආශ්‍රස් ප්‍රශ්වාස න්‍යාසයේ කියනවා දැනුමෙස අරුණේ රෝහණ භාවනා කරන්නේ. වචනයෙන් කිසිවක් නොසිතා න්‍යාසිකාගේ ප්‍රශ්න වෙන අයුරින් සිත යොමුකරගෙන භාවනා අරමුණේ සිත හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ. සිතේ මානසිකවන වේදේ සිතපත් කරන බව මම විද්‍යාවෙන් කටයුතු කරලා කියන්නේ. මම දුසින් කටේ මෙවද එහෙම මේ සමස්ත මේ මානසිකාර්යයේ වුණ අවධානය යොමු කරන විදිහේ දෙන්නේ. අද දින පොඩි වෙනදී පරිණත කරනවාදී මම නිකුත් යන සමාජීය බලාපොරොත්තුෙන් මම හඳුන්වන්නේ. මම කියන්නේ අපෝ විද්‍ය ඒක අවශ්‍යයි. අනිෂ්ඨයන් දෙන්නේ. අද දිනේදී මම මොනවාද සමාජීය මානසික පුරක් පනවන බවක් නිසි දෙන්නේ. ඊට පස්සේ සිතුවේ යන්නේ වචනයෙන් භාවනා අරමුණු සිහි නොකරන ඒ අවධානය යොමුකදී සිතස බලා සිටින අවස්ථාවක් ඇතිවිය. හුස්ම ගැනීම පස් ඇති බව නිරීක්ෂණය කෙරේ. එවිට මගේ සිතේ රාග භෝජ ඇදෙන්නට සොයමි. ඒ කිසිවක් නැති ඇඟලකුළු ස්වභාවයක් සිතේ තිබුණි. එවිට මට සුභායි මේ ස්වභාවය දැන් නොතිබුණාද? නමුත් කකින් මනස ස්වභාවය. ඒ නිසා මේකත් නිතරම ආලම්බනය වුණා දැන් මොන වගේ මම තියෙන්නේ නම් මොනවද මනසිනා යෝගාවේ කටයුතු සතුටුම දෙවිය මේ සමාජයේ ප්‍රමිතේ නිකේසේ විසිපෙවි මෙසේ ප්‍රභු විනාමක් ශාන්තනා ප්‍රමිත බව අධ්‍යයනයේ සිටියේවි භූමිතේතර විශාල චිත්‍රය දැකලා මේ නිත්‍යතාවදි වෙන්න ඕනේ කියලා ප්‍රස්වාසයක් ඉවර වෙනවා බලන්න ගියොත් ඊගාව ආශ්වාසයේ ඉන්නේ ඉස්සලා ওই තැන තමයි අපි ඉන්නේ හැබැයි ඒක චිත්තක්ෂණයේ තියෙන්නේ ප්‍රස්වාසයේ 100%ක්ම ගෙවිලා ආශ්වාසයේ පටන් ගන්න ඉස්සලා ওই අතරමැද රූපේ 100%ක්ම ගෙවෙනවා. මේක නොදකින්න තමයි මේක නොපෙන්නන්න තමයි රාගේ වැඩ කරන්නේ. ආස්වාසි ඉවර වෙන්න ඉස්සෙල්ලා ප්‍රසවාසි ඉවර වෙන්න ඉස්සෙල්ලා ආස්වාසි අපේක්ෂා කරනවා. මේ දෙක අර රිලේ රේස් එක බැටන් එක මාරු කරන තැන පේන්නේ. ඉතින් කවදාහරි ඒක එක සැරයක් දැක්කනම් භාවනාවේදී එක සැරයක් දැක්කනම් එයාට බලන්න පුළුවන් අර සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස නතර ඉඳපා. දැන් ප්‍රශ්වාසයක් කිවිටෙන හැටි බලන්න. මේකට තමයි කියන්නේ නිරෝධය බලනවා කියලා ක්ෂය වීම බලනවා වැය වීම බලන. එයාට ඒක නිරෝධ මාර්ග ප්‍රතිපදාව පේනවා. නිරෝධය බලන්න නෙවෙයි නම් බලන්නේ නිරෝධයට බය නම් අකරතැබ්බයක් කියලා බලනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගෙ නෙවෙයි වැටෙන්නේ මාරකටකට තමයි ගිහින් වැටෙන්නේ. නිසා ආනාපානේ බලන්න ඕනේ ආනාපානේ යාලු කරගන්න ඕනේ ආස්වාසිය හෝ ප්‍රසවාසිය හෝ දෙකේම ඉවර වෙන තැන බලන්න ඒක අල්ලගන්නේ ආදරය කරන්න නෙමෙයි ඒක ඉවර වෙන තැන බලන්න නැත්නම් ඡේ වීම බලන්න නැත්නම් වැය වීම බලන්න නැත්නම් නිරෝධය බලන්න ඉතින් මොන දෙයක හරි නිරෝධය ඡේ වීම වැයයෙන් බැඳීම සාමාන්‍ය ලෝකයේ කියන්නේ ආත්මංගලියක් කියලා අපි ඒක පිළිගන්න කැමති නැහැ අපි භවයේ හම්බ වෙන එක පිළිගත්තට මරණය පිළිගන්න කැමති වෙන්නේ. ඉතින් එහෙම ලෝකෙක අපි කොච්චර වැඩ කරත් ඔය නිරෝධගාමිනී ප්‍රතිපදාව පැටහෙන්නේ නැහැ. මොකද අපිට ඒක අභාංගයක්, කරදරයක්. ඒක නැත්තම් හරියාදුවක් විදිහට පේන්නේ. ඒක බලන සුළුව ගිය පුදුම තිරියංගේමක් වෙනවා. ජීවවල මුළු ස්නායු පද්ධතියම අවදි වෙනවා. අපි පොඩ්ඩක්මින්ට කරනවා මේ සතිපාසලේ මම බිල් එකක් ගහලා මේක ඉවර වෙන තැනකට කියනවා. කවදාවත් භාවනා කරපු නැති කෙනෙක් නිකම්ම භාවනාවට යනවා. ඒ මෙල්බන් වලදී කෙරුවට පස්සේ ළමයි කියනවා මුළු හදින්ම මුළු කයෙන්ම අහගෙන හිටිය චිත්‍රවල අන්තිම දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ අපිට. ඉතින් අපි අර නිම වෙන තැන, නිවෙන තැන, ක්ෂය වෙන තැන දැකීමට තියෙන බීතිකාවක් තියෙනවානේ. ඒ බීතිකාව තුළ විතරම අපි ජීවත් වෙන්නේ. කවදා හෝ නිරෝධයේ දක්නාසුළු බැලුවොත් ඒකට ක්‍රමසාවිති ලක්ෂණයක් තියෙනවා. නමුත් ඒ බලන්නේ නැත්නම් නිරෝධයේ අභංගයකට බලනවා. නිරෝධයේ අධිආධුවට බලනවා. නම් නිරෝධයේ වැරදීමක් කියලා බලනවා. නම් අසුභයක් විදිහට බලනවා. නම් අභද්‍ර දෙයක් විදිහට බලනවා. නම් පාර පේන්නේ නැහැ. ඒ නිසා මේක බලන්න ඕනම දෙයක් ස්වභාවයෙන් නැති වෙන අහන දෙයක් නෑ අපේ ප්‍රධාන අවධානය වෙන්න ඕනේ ඒක නටාගෙන මුකුළු පාගෙන එන වෙලාව නෙවෙයි ගෙවෙන තැන බලන්න එතකොට ජීවිතේ පුරා සම්දිස්ථාන ලක්ෂයක් තියෙනවා නිවන දකින්න. මාගේ මම ප්‍රකාශයේ පරිදස් දෙකේ උපවාසය ලබාලු අවබෝධ වුණේ. මම ආරම්භයේ මොහොතේ ගැසුණා. උපවාසයේ අනුශාසනා කරන කටයුතු වලින් අවබෝධ වුණා. මොලේ ක්ෂණිකනේ. මුලින්ම අනුකම්පාවේ අනුස්ථානයට සිටින ක්‍රියාවල මුල පසුව මෙතු වේදනාවටයි. අනුමන මුද ගැසීම හෝ පරියක් නැත. අනුමන මුද වේදනාව ප්‍රමාණව සතිමත් කෙනෙක් වෙන සිටුයි. උපරන් සේවක ප්‍රෝගී සෝතකාවේ පත්විලා. කොහොමදී මූල කර්මස්ථානයේ හරි කයේ ඉතිවව හරි ඒ වෙලාවේ කයේ වේදනාව කියලා කියන්නේ සත්‍ය අරමුණක්. අව නිින්දෙන් අවදි වෙන්නේ සතියට නම් ඒක නිින්දක් කියන්නේ. ඒකට කියන්නේ හිත ලීන වුණා, හිත සැඟවුණා, හිත නිලීන වුණා කියලා. ඒකෝට ඒ කියන්නේ ওই නිින්ද කියලා ගන්න අවස්ථාවේ අවසාන කොටසෝයි. ඒක අරමුණකට අවදි වීම. එතකොට අවදි වෙන්නේ සතිය. එතකොට කවදා හරි බලන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ බලාගෙන ඉන්නකොට ඒක සියුම් වේගනේ ඉන්න පටන් ගත්තා කියලා ඒ කියන්නේ නිින්දේ ආරම්භය එතන තමයි. අපි ඔය සමාධිමත් වෙනකොට අරමුණු සීන් වේගෙන එනකොට ඒක දන්නේ නැතුව මේ සතිය කියලා සමාධිය කියලා වගේ වැරදි නිගමනයකට ගියොත් නින්ද එනවා දන්නේම නැහැ. ඒ නිසා අරමුණ හරියන හැම වෙලාවකම නින්දට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අරමුණ හරියෑම සතිය දක්ෂතාවයක් තමයි. අපි නොදන්න කෙනා නින්දකට ඇතුළේ යන්න පුළුවන්. ඒ නිසා මේ සතිය බැඳෙන වැඩෙන වෙලාවේ අරමුණ සිවුම් වෙන සිවුම් වෙන වෙලාවේ මේ නින්දක ආරම්භක පටන් ගන්න කියලා බලාගෙන ගියොත් නින්දට යට වෙන්නේ නැහැ. ඒක නින්දේ පටන් ගන්නවත් දන්නවා අවසානයක් දන්නවා. සමහර විටක මැදටත් අවදි වෙන්න ඉඩ තියෙනවා. ජීන්සා මේ තියෙන නින්ද අවසානයේ අල්ලලා තියෙනවා සතියට නම් අවදින්නේ බොහොම හොඳයි. ඒක නින්ද කියන්නේ දැන් උත්සාහ කරන්න ගමන් බලාගෙන අරමුණ සමීප වෙලා මුණට මුණ දාලා තියලා අරමුණු ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගත්තා නම් මතක තියානින්න නින්දක් එන්නේ ඉඳී තියෙනවා. ගැප්සට මැජික් පෙන් මිනිස්සු අර ප්‍රබාන කරකවන තත්ත්වසෙන් ස්කාල කරකවන මේ වෙත්තේ මාළු පෙන්නන්නේ. රස්බෙන් දුක කියන්නේ මොසාව මෙරයක් ගහනවා ඒක බොහොම වේගෙන් ගහන මිනිස්සු ඒ පැත්ත බලනකොට මෙහෙන් විකිරණ පරිවේග ගෙනලා පෙන්නනවා මාළුවෙක් ගෙනලා පෙන්නනවා යම් මැව්වා වගේ ඉතින් මේක ගහනකොට දැනගන්න මේක දැනුවත් දෙන්න තමයි හදන්නේ කියලා. ඒ ඒ ගහන ගැහිල්ල තමයි අර මොකට හිතව මේක මොන ගහන වෙලාව. ඔබ සියල්ල හොඳ නැහැ. ඒක නපුරක් තියෙනවා නිදිමතට එන්නේ ඉඳ තියෙනවා. අන්නේ අවදි ඇති කරගෙන යන්න කියලා කියනවා. එම සැමෙන් කරන සම්මාස මසක්කන් දෙවියන්ගේ ආදස්පර්ශයේ දුක නිද මානව මානව දැනුම කරගෙන ගියේ. පාදවල ස්පර්ශය මුල වේදනා අගයන්නේ සංස්කාරකව අධ්‍යක්ෂණය. මෙසේ බොහෝ වෙලාවක් ඇතුළතදී මගේ මුළු මුලම සංඥාදී මම මුලින් පැනෝකන බය පාඩවල දැනෙන්නට ගියේ. මේ ආස්වාද දැනුනේ මොනතරම් කල් මේ ගලණේ බවක් නෙමෙයි. මේ ගැටුමිය මතු වෙලාවදී සංඥාවල අනිත් වේදනාව නිසා සම්මනනතා finance related kan ini, maka dipasuki seluruh politik yang mencari kabar negatif aku sudah memiliki pertanyaan? ini isi orang memiliki pengulangan dari aku ini yang diulang memiliki dalam berkaitan kemudian tempat dengan butuh Mami Aisyah itu lagi Islam yang berkata dia Mami diri di pagi pagi orang bus diri mereka Pendek mengatakan කාර්යයක් ස්ථානීය දක්වා සම්බන්ධ වී සිටියෝ පූර්ණ අවධානය මෙම ස්පර්ශයේ කෙරෙහි ඇති ආරම්භකට පසු පසක් විය. තවස්මින් අවස්ථාවේ පුරුමා කිසිවක් නිස්තු බව පසු වැටේ. මුන්පසු පැමිණිය වූ මුන් දේශයේ ගොමනයි. පටිකල සම්බෝසි. මුල් පවරල ප්‍රමුභාගයේ මනරින් පහළ වෙයි. ජීවිතක්ෂේ පත් වූ බර්තලි පුවයිනේ මෙම පුරුමානි මුදක් සිරේ නැගෙන. Kalau madugulang කියන්නේ මොන ස්වභාවයෙන් ආදී අපිට දැනුම නිසා නම් අදෝමයේදී මේ සිද්ධියේ මාන වැටුනේ පුරාන්සේ ලෙසන පරිදි වඩලන් සසින් අවස්ථාව නිකුණිතවල බවයි. මාර්ගයේ පූර්ණ අවධානය යොමුවන එම ගොඩාක් කීපයකට විශ්වාස නොසිතුව දැනගත්තේ බයස්කත ප්‍රවෘත්ති මුද්‍රණය ආවේදී වඩලන් සතියේදී මා බයෝ වෙනවා ඒ ආසන්නව උත්තර Você marca que nós estamos aqui formatando o mensal. Você tem que pensar aqui que há um fundador, um anseio, um anseio da comunidade, um anseio da nossa direita, tirar falha, um anseio, não tem que ter ඔයලා ගත්තට සත්‍ය පුරුදු කරමු නැති කෙනත් ওই ටිකම කරනවා. ඒක බොහොමක් නෙවෙයි නමුත් මෙයා කරලා තිබුණ නිසා විස්තරේ කියන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් ඔය කලබලයක් වෙච්චාම බොඩි නොලෙජ් එක එළියට ඇවිල්ලා කරන්න ඕන දේ කරනවා. අපිට ඒකට යකා ගැහුවා වගේ අපි දන්නේ නැහැ. නමුත් සතිමත් එක්ක නා දන්නවා අපි භාවනා කරනකොට ස්ලිප් වෙන්න ගන්න වෙලාවක් කරන හිමේ නෙවෙයි. ඒක අත්දැකලා පස්සේ හිමේ ෂිප් වෙනකොට වෙච්ච දේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා. කාලේ හොතෝර කැච් කැලි කැලි වලට කඩලා තේරෙනවා ඒක කියන්න පුළුවන්. කියනකොට තමයි ඔකේ ත්‍රිල් එක තියෙන්නේ. හිමේ පහිනවට වැඩි ජොලියක් තියෙනවා. කියනකොට බුදුරජාණන් වහන්සේට ඔය ඇති කරගත්ත සර්වඥතා ඥානය හෙලි කරන්නේ නැතුව ඉන්න බෑනේ. ඒක අර ඥානියත් එක්කම එන එක. ඒ නිසා මේ ජීවිතේ අපේ කිසිම අත්දැකීමක් ඔය විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා වෝ ට්‍රේනින් කරලා ගන්න ඕනේ මේක උපත්තිම අපේ හැම හැම ඥානෙකම හැම ක්‍රෝමසෝම් එකම හැම හැකියාවක්ම තියෙනවා. ඒක තව කෙනෙකුට කියලා දෙන්න ඉතින් තියරිස් ඕනේ. වැඩේට තියරි ඕනේ නැහැ. වික්‍රේෂමූර්තිතුමා කියනවා ඇඳාවට යනකොට බුම්මනේ යනකොට පය තියන්න පොඩ්ඩකට ඉස්සල්ලා මොහොර දෙයක් මොහරි කොලයක් අස්සේ තියලා දැකලා තියන්න ඕන මෙන්න කියලා දැනගත්තු එක සර්පහිසක් කියලා දුවන් දුවනි වම් දකුණ දකුණු කකුල පෙරට තියලා උතුරටද දකුණටද කියලා කියන්න ඕනේ නෑනේ. ඒක දුව වෙනවනේ. ඒක උගන්වන්න බෑනේ. එච්චරයි නොලෙජ් කියන්නේ. දකින්න චිත්තක්ෂණ ඉඳලා දැක්කනම් පෑගෙන චිත්තක්ෂණ ඉඳලා දැක්කනම් ඒකේ එළියට යන හැටි කිසිම දෙනොට කියලා දෙන්න ඕනේ එකම දෙයයි තියෙන්නේ මේ සර්පහිසක් කියලා චිත්තක්ෂණ ඉස්සලා දකින්න ඕනේ. දැක්කේ නැත්තම් හෘපයා ගාව නැති තක්කන කපාව ගෑණියද පිළිමේද කියලා. මේ දැකීම තමයි බුදුරජාණන් කියන්නේ අප්‍රමාද වෙන්න තමා වුණොත් මලපර වෙයි. ඉරට යටින් අඳට යටින් කාලය පැනෙනවා. think about my injury, then, uh, that, then as වසාරණය තුන්කයක් යනකොට මා හුස්ම දෙස්ට අවධානය යොමු කිරීමකටම මොනේ මස් පොඩි ජීවයේ යන අතුකම ඇදගෙන යාවෙන්නේ ඉතින් වේගයෙන් කරන්න පටන් ගන්නවා. අද වෙනකොට එම ක්‍රියාවේ පසුගිය දින දෙකට වඩා අඩුයි ඇත. මොකද ඇත්තටම as වසාරණය පොලිසම එම ක්‍රියාවේ තුරයාවක් සිදුවේ. මේ අවස්ථාවේ සෑම කෙනෙකුම භාවනා වාරයකදීම මුලින්මයාගේ අමතරව මුලින් අතට ගොඩ ගැනීම සිදු වේ. මතින් ආකාරයකම මම නැතිත් දෙන්නේ. ඒක නැති නම් තනෝග දෙකට නාවා මම ඇතුළේ මොකටද මොසිවාරයක් පමණ ප්‍රතිශේෂණ එකේ සිදු වේ. අදෝකින් අයිමි පමණ රාගේ වැඩන පසු මගේ උත්සාහ නොකර ඊළඟට දෙන්නේ පරාසිතේ. පොඩි වස්තුවේ මොනවා මොනවා කරන්නේ කියලා මම ටෙලිෆෝන් පෙරාරිය සිදු වේ. භාවනාකාරී ගුරුවරයෙකු දෙවන්නට මම පිළිගන්නවා. මම ශරීරයේ මෙහෙම නමක් සෙනෙහසක් දැනෙනවා. මෙහි තිබෙන බල වගේ අනුකම්පාවක් දැනෙනවා. මේ භාවනාවේ පරමාර්ථ කීනාවක් වුණේ නැත. මම ප්‍රසන්න වුණාස. මම භාවනාකාරී ගුරුවරයෙක් මම කරන දේ ගැන හිතනකොට කරුණාවෙන් පතරාගෙන ඉන්නවා. මට පිළිබඳව ඇත්තටම මට ප්‍රකාශ කරන්න අමාරුයි. මොකද මේ ජවනිකාව සම්පූර්ණයෙන් හරහා ගියොත් තමන්ට මේ ඇඟේ තිබිච්ච හිතේ තිබිච්ච අර බෙන්තප්පෙච්ච හිර වෙච්ච ඒවා අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒක වෙනකොට අපි ඒ ඉරියව්ව ගැලපෙන්නේ නැති එක නිසා අතරමැදදී අත දානවා. අත දැම්මොත් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි ඔබ යන්න දෙන්න ඕනේ. ඒක දිගට යන්න දෙන්න ඕනේ. ඉතින් එහෙම වෙනකොට තරුණ පිරිස වලට හරි අමාරුයි. ක්ෂණික මැද ඉඳගෙන ඒ විකෘති රූපේ එනවනම් හරි අමාරුයි. නමුත් ටිකට යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකට අර මේ පුංචි ගමරාලගේ මහ ගමරාලගේ කතාව තමයි මට කියන්නේ. මහ ගමරාලයි පුංචි ගමරාලයි දෙන්න වාරේ මාර්ගයට යනවා බැල රකින්න. පුංචි ගමරාල බය නැතිලු. මහ ගමරාල බයයි. ඉතින් බෑ මේ පුංචි ගමරාල මස් මාළු කාලා ගිහලා බුදියා ඉන්න වෙලාවේ යකෙක් ඇවිල්ලා පිළිගඳට එක එක දත ගලවලා අර තියෙන මස් කැටික ඔක්කොම කාලා දත්තික හයි කරලා ගියලු ලස්සනට තිබ්බලු බහුවෙන් උදේ වනකොට දත්තික. මේ ගිහිල්ලා hinaනකොට මහ කමරාල ඇහුණා මොකද මලයා මේ ඩෙන්ටිස් කෙනෙක් ගහට ගියාලු කියලා. නෑ. ඒකවල මෙහෙම රෑ කවුද ඇවිල්ලා ගලවලා ආය හයි කරලා ගියා. යා නේ මගේ දත්තියක් හදාගත්තොත් හොඳයි කියලා උත් බුලත්තිට කනවලු මස් මාළු කනවලු කාලා ගිහලා බුදිය ගත්තා. බුදුලයා කාදාලවල දත්ති කරලා මගේ දෙකක්දි මෝට බය වෙලා හැරුණා. යකා මොන හැමතැනම දත්තිට උලා ගියා. උගේ වැඩේ උඩ කරන්න දුන්නා නම් ਉਹ ලස්සන දෙයක හරි ගස්සල් කියනවා. ගිහි ජීවිතේ කියන්නේ මොච්චරයි. මේ පුතජන ජීවිතේ කියන්නේ මොච්චරයි අතරමැදදී අත දාන. දෙමළ වාසිය කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. වෙන දෙයකට වෙන්න දෙන්නේ නැහැ. සෙනගක් එක්ක වහ ගන්නත් බෑනේ. ඉන්නගෙන කනවා. තනියම ඉන්නකොට අපිට පුළුවන් ඉන්නකක් වෙන්න දෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? ඉතින් නඩවත් ඉවරයි. එතකොට අර pent up energy එක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අපි කිසිම වෙලාවක මේ හදිස්සියකදී කරදරයකදී මොනම දෙයක් කරන හැම කෙනාම අක්ක වෙන්න හදනවා අයියා වෙන්න හදනවා අරක කෙරුවොත් හොඳයි මේක කෙරුවොත් හොඳයි too much of cooks මේ මේ spoil the soup වගේ අපි too much of knowledge එක තියෙන්නේ ඒකේ කොටුවක් තියෙන්නේ නැහැ ඉතින් වැඩි මොනොත් වෙන්නේ මැරෙන එක ඉතින් අය වලට ඔච්චර මැරෙන්න දෙයක් තියෙනවා උඹත් මැරෙන්න කැමති නැහැ ඉන්නේ පටන් ගන්නකොට අපි දන්නේ මැදදී අත දානවා. අත දැම්මට පස්සේ බාගෙට හපු නඩුවක් වාගේ ඉරවිලා තියෙන. ඉතින් ඔක්කොම එකතු වෙනවනේ. වෙලාවක යන්න දුන්නාට පස්සේ පේනවා සබහ ධර්මයේ තමයි හොඳම බෙදා. හොඳම බෙද. ඒකට යන්න දෙන්න පුදුමාකාරී විශ්ීමක් වුණ මේ සිද්ධියක කෙලවර බැලීම. එච්චරයි මේකට බුදුහාමුදුරුවෝ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. පටන් ගන්න එක හේතුඵල වශයෙන් පටන් ගන්න. ඉවර වෙන්න දීපන්. මේ මනුස්ස ජීවිතේ සෙනගක් එක්ක ඉන්නකොට කිසිම දෙයක් ප්‍රබහරින් වෙන්න දෙන්නේ නැහැ. අතරමඟ නැතර කරන. ඉතින් ඒක අන්තිමට එකතු වෙලා පිටිය බලමල්ල වගේ වෙලා තියෙනවා. ඔන්න යන්න දෙන එකයි තියෙන්නේ වමනයක් ආවත්. අසුචි පිට උනත්, මෝත්‍ර පිට උනත්, ශුක්‍ර පිට උනත් පිට කෙරුවේ නැත්තම් අපස්මාර රෝගේනවා. ඒකට කියනවා අසුචි වේග, මුත්‍ර වේග, ශුක්‍ර වේග, ගමන වේග පිට වෙන්න දෙන්න ඕනේ. මේ ශිෂ්ට සමාජය අපිට පුළුවන් දෝන වෙලාවක ගමනේ පිට කරන්න. වමනේ ගෙන්නනවා කොච්චර නිල් වෙනවද බලන්න ඒක සීතල වෙනවා. මොකද වමනේ ගියොත් ඔක්කොම පෞෂත්වය ඉවරයි. පොඩි එකාගේ වුණ මොකද අම්මගේ කරේත් පමිලානවා. ඌට ගන්නන්නේ නැහැ. මොනම දෙයක්වත් මේ ලෝකේ කරන්න බෑ මේ ශිෂ්ට සමාජයත් එක්ක ජීවත් වෙනවා කියන එක මහගමරාලේ වගේ වැඩක් තියෙනවා. භාගෙට තමයි දෙයටම නතර කරන්න. දෙයටදී හොඳ ගැලීමකට ගිහිල්ලා වෙන දෙයකට වෙන්න අරපුවාම ඒකට කියන්නේ පටිසල්ලාණය කියලා බුදුරජාණන්සේ කියන්නේ භාවනාවට පටිසල්ලාණය කියලා කියන්නේ සාහස්‍ය ස්ථානයක්. පටිසල්ලානා වුට්ටිතෝ සායන්න සුභම් පටිසල්ලානා වුට්ටිතෝ කියලා කියන්නේ අවස් කාලේ තමන්ගේ අඟ සම්පූර්ණ මේ භාවනා කරලා නැගිටලා යනවා කියලා කියන්නේ විවේක ස්ථානේ නැගිටලා ගියා රහස් ස්ථානේ කියලා කියනවා ඒ නිසා මේකට යන්න තමයි දෙන්නේ කරන්න තියෙන්නේ දැන් ඉන්නේ මැද ඔක ටික දවසක් ගියාට පස්සේ ඕක තුලින්ම උත්තරේ ලැබෙනවා Namaste, Namaste, Namaste. Give us the one නෝලක නෝල සංඥාසේනම මිත් අපට මොනවාද පුරා සිටින්නේ කියන්නේ. එසේ සිටිනද සියල්ලම මගේ මේකට පොලිස වැඩි ගන්නවා ඒ සිටි. විශේෂයෙන්ම මගේ පරිදි. දැන් ඔබවහන්සේ අපට මොනිලන්නේ පුරා සිටින්නේ කියයි. මගේ දරුවන් අතර මගේ පවුලේ මම මොනවානේ මොනිලන්නේ පුරා වැඩි කරන නිසායි. මම දෙලස වැඩි කරන මගේ පවුලේ මම මෙසේ වුණා නෑ. Miễn phải một quan si ai thì một cuộc người nào Rất phải scan và phải Miễn khi kia và khi kia thì cũng sẽ scan và දැන් මම මේ ගාකාරේ වුණා ගාකාරේ වුණා මොකද සිද්ධේ ප්‍රශ්නයක් තමයි ආකාරයේ සුදනෝ එසේ මේ සමාජයේ ස්ථාන සම්බන්ධ ප්‍රේ පරිණාමයෙන් පරිණාමයෙන් කියන්නේ පුංචි කාලේ මට මතකයි ඔය මේ කාටුන් එකක් තිබ්බා මේ පොඩි එකා හඳනවා නුවර පිට යන්න ඕනේ කියලා. මේ තාත්තලා ඇවිත් සුවයකට ගෙනියන්න. අම්මා කියලා ඉතින් ඔයා පිටේ තියන්නේ නේද? තව කැතජෝක් කැතුන අපි පාස් අවුට් වෙනකොට අපේ මේ සුවනියරගේ අපේ ඇත්තට අවුට් වෙනකොට ගෑනු ළමෙක් වීඩියෝ දිගේ අරගෙන යනවලු එළදෙනා. ඉතින් පාරේ මිනිස්සු කැහුවලු මේ කොහෙද ගෙනියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ ආටිෆිෂල් ඉන්සෙමිනේෂන් වලට ගෙනියනවා. ඉතින් උඹලා තාත්තට වරද තිබ්බද කියලා. අපි අපේ කොහෙන්ද වයින් වන් පාටිගේ දාලා දුන්නු ජෝක්යක්. නිසා එක එක එක එක දේවල් වලට අඳිනවා. එක එක දේවල් වල කියනවා. කාලාම සූත්‍ර බුදුදන්හන්සේ කතා කරලා කියනවා ඒ කාලාම වාසින් කියන ලෝකෙ විතාල මේ විශාල දෙයිල මෙහෙම කියලා යනවා. ඒකට සම්පූර්ණ විරෝධයක් තව කෙනෙක් කියලා යනවා. අපි පවල් කරන මිනිස්සු අපිට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඒ මේ උගත්තු පැහැදිලිවම කන්ට්‍රඩික්ටරි දේවල් ඇවිල්ලා කියන්නේ කියලා දැන් කියන්නේ බුදුහාමුදුරන්. ඉතින් බුදුහාමුදුරෝ දන්නවා මේ විදිහට මේගොල්ලෝ බුදුහාමුදුරුවෝ බයිනවා. ඒ බුදුහාමුදුරුවෝ බුද්ධ කෘත්‍යයක් තියෙනවානේ. මෙතෙක් කරපු ඔක්කොමල කරලා තියෙන නිකන් ඇවිල්ලා දැනුම දීලා ඒගොල්ලන්ට බයිනවා. දැන් බුදුජානන්සේ චෝදනා කරාට බුදුන්සේ බයින තුන බුදුජානන්සේ මතක් කළ කිනු එකක්වත් වැඩක් නැහැ. අහරපුනිසා හෝ දරුකටේතු නිසා හෝ මොනවදයක්වත් වැඩක් නැහැ. උඹට තේරෙන හොඳ නරක දෙක මොකද්ද කියලා. ඉතින් වෙස්ට් එක ඇල්ලියෝගේ මුල් ටික විතරයි. වෙස්ට් එක අල්ලලා ගිහුව බුදුරජාණන්සේ සීලම ක්‍රම ප්‍රතික්ෂේප කළා. chart for free thinking නිදහස් චින්තනයට ඉඩ දුන්නා කියලා. නමුත් සූත්‍රය යට කොටසේ තියෙනවා. ඔබ දැන් මේ ලෝකේ ජීවත් වෙලා තියෙන අවුරුදු ගානක් පුරෝඩ. ඒක දකින්න එක හොඳ නරක මොනවාද? සත්‍යෙන් මරණය හොඳද? ඔබ කායයට බැලට කැමති නැහැ. එහෙනම් මරණය හොඳයි. ඒක ඔබ දන්නවද? ඔබ ඔසෝන් කරන කැමතිද? නැහැ. එහෙනම් ඔබ කරන කරන්නේ තියෙනවා. ලස්සන වෙන්න දෙයට ඔබ දන්න හොඳ ටික නරක ටික විතරයි. හැබැයි ඒක දැනගෙන හොඳ පැත්ත වඩන්න. නැත්තම් නන්නත්තරයි හැම කෙනාම උදේ දැන් ලංකාවේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ බලන්න. හැම කෙනාම වෙලා උපදෙස් දෙනවා. සෙන්ට්‍රල් ඉකොනොමි ගැන කියනවා, ඩිසෙන්ට්‍රලයිසේෂන් ගැන කතා කරනවා, ඔක්කොම කරනවා. මේ එක්කෙනෙක්වත් ඇවිල්ලා මේ ලංකාව දිනු කරන්න හදන කතාවක් නෙවෙයිනේ. ඒ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ මත මත ප්‍රචාර කරගෙන යනවා. ඒසා කියන්නා කෙසේ කිව්වත් අහන්නසී බුද්ධියෙන් අහන්න ඕනේ. මේකේ ඉවර කරන්න බෑ කියන කතාව බොරු. පැහැදිලිවම කරන්න ඕනේ. එනිසා තමච්ච කුක්ස් ස්පොයිලර් සුප් තමයි. ඒ නිසා කියන දේ කවුරු කිව්වත් තමන්ට තියෙන්නේ ඒ තමන්ගේ තියෙන අගෙන් ආඩම්බරයන් හරියන්නේ ප්‍රචර්ච කරන කරගෙන බලන්න බෑ කරන දෙයට මග වෙන්නේ. ඒතර තමයි තමන්ගේම අත්දැකීම් හරහා ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ගුරුවරු වැඩිවීම වාසනාවක් මිසක් අවසනාවක් නෙවෙයි. වැඩි වෙන තරමට හොඳයි කියලා මම කියනවා. ආනාපාන සති භාවනාව මනුස්ම රැල්ලේ ඇතුළු වීම සහ පිටවීම මුළු කොල්ල වදින ආකාරයෙන් නිරීක්ෂණය කරමි. ආස්වාසේ සහ ප්‍රාස්වාසේ ක්‍රමේ කුලියන් කුලියන් ආකාරය දැනේ. අර අනුම සහ මුල පෙර දෙවි තුරදී සීත සිත සමාධිමත් වෙන ආකාරයේ කීප පිටකේම අත්විඳිනේ. අදින මේ සිතහා දක්වා අත්වෝ කාර්යයක් භාවනාවේදී මුකුත් ඇතිවෙන සුදුය. වෙන අවස්ථාවකදී පරිදි ඇතිවන සහ පුදුම උස්මරයේ ස්වභාවය නිරීක්ෂණය කෙරේ. වාර පහළ උස අතර ප්‍රමාණයකදී හුස්ම රැල්ල කුණී කියන බවක් දැනුණාද සිතේ නිදියාවක් දැනගා නැති ලැබුණේ. නමුත් පෙර අවස්ථාවකදී තරම් සිත ප්‍රබලමත් දැරියක් නොවන අතර ඒ ඒකාකාරීව විභජන කරගන්නා ඒ ධර්ම අධ්‍යයනයක් ලැබෙනවා. හුස්ම රැල්ලට නැවත සිත යොමු විට සිත ඒකෙහි අවධානය යොමු කිරීමේ ක්‍රියාවලිය වෙනවා. මේ මනිතන්නේ සරසමාධියක් ආකාරයට මොනිසුනාගේ සිත දුර්මලයන් ප්‍රයත්න හැකියාව ඇතිවක් විනේ. මේක පසු අවස්ථාවේ ධර්ම නැවත භාවනා ආරම්භ කිරීමට උත්සාහ කළද සිත සීග්‍රයෙන් පොදුනක් වෙන මහත්මයයි. මෙම අවස්ථාව මගහැරලාගේ නිමුත් උපවාසයෙන් කාමී උපදේශ පතමි. උපවාසයෙන් මුදවාගේ කෙරෙහි මේකට නිකන් උදව්වක් වගේ නැත්නම් ඉංගියක් වගේ ਸਰවඥාන්සේ අංගුත්තර නිකායේ සනිමිත්ත වගේ කියලා සූත්‍ර 13ක් විතර තියෙනවා. ඒකේ කියනවා සනිමිත්තා කෝ භික්ඛවේ උපජ්ජති පාපකා කුසල ධම්මා න අනිමිත්තා. තස්මින් යේව නිමිත්තේ බහිනේ තං අකුසලං පජහති කියලා. බුදුනාථේ සඳහන් කරලා තියෙනවා නිමිත්තක් ඇතුවමයි කෙලෙසයක් උපදින්නේ. නිමිත්තක් නැතුව නෙමෙයි. ඒක නිසා නිමිත්ත ගොරෝසු නම් කෙලෙසේ ගොරෝසුයි. නිමිත්ත මැද්දේම නම් කෙලෙසේ මැද්දේමයි. නිමිත්ත සියුම් නම් කෙලෙසියු. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ Taman ඉදිරියෙන් තියාගත්ත අරමුණ ගොරෝසු තැන සිට සියුම් වීම කෙලස් ගොරෝසු ඉඳලා සියුම් වීමක් නමුත් සමහරව හිතනවා සතිය නැති නිසායි මේ අරමුණ නොපෙනී යන්නේ නොදැනී යන්නේ කියලා. ඒක නිසා මේ සියුම් කර ගැනීම මධ්‍ය ප්‍රමාණයට අඩු කිරීම ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. ඒ වගේම කෙලස් අඩු භාවයක්ම කියන එක Tamanට උරගාල බලන්න පුළුවන් නම් ප්‍රතිවීක්ෂා කරලා බලන්න පුළුවන් නම් නැවත නැවත මේ වැඩේ වෙනකොට ඒ ගුරුසු තන සිට සියුම් වීමට අනුග්‍රහ කිරීමේ ශක්තිය ලැබෙනවා. ඒ අනුග්‍රහ කරන්න කරන්න ඊට වැඩිය අද සිව් වෙනවා. අදට වැඩිය හිට සිව් වෙන්න පටන් ගන්නවා. නමුත් සිව් වෙනකොට මමයට මාන්නයට ඉන්න තැනක් නැතුව යනවා. එතකොට අරමුණ සිව් වීම හරහා දිත්‍ය බුද්ධ වෙන්න පටන් ගන්නවා. මාන්නේ බුද්ධ වෙන්න පටන් ගන්නවා. තෘෂ්ණා බුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇතුළතින් ප්‍රතික්‍රියාවක් එනවා. ප්‍රපංච කරන කෙනා තණ්හා මාන දිටි කියන කෙනාට මේක පය තියාගන්න තරක් නැතුණා වගේ අඩිය ගහ ගන්න තරක් නැති වෙනවා. ඒ නැත්තම් කියන විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැතු වෙනවා. එතකොට විඥානේ নানা ආකාර කොට පෙරක දෝරකම් දාලා කොහොම හරි මේක අවුල්ල අවුස්සලා ආය ආනබණි ගොරෝසු කරලා බලන්න හිතෙනවා දෙක අරින්න හිතෙනවා නැගිටලා යන්න හිතෙනවා මේ සේරම මායාවේ කෙලස් ඒ නිසා අරමුණ සිවුම් වීමයි මට බුදුහාමුදුරු දෙන උපදේශය අරමුණ නැවත ගොරෝසු කරගන්න කියන එකයි මායාවේ උපදේශය කෙලස් ඒ නිසා මම මේ දෙකෙන් සූක්ෂමව කොයිකට පාවිච්චි කරන්න යෝනිසමංශකාරීද අයෝනිසමංශකාරීද කියලා එක රැකින් එක ප්‍රත්‍යේ ප්‍රයත්නයකින් මේක දිනන්න බෑ. නැවත නැවත කරන්න. කරනකොට තමයි තේරෙයි ගුරුන් තන්තිට සියුම් කිරීමේ වැඩපිළිවෙල ඉතාම සූක්ෂමව කරන්න ඕනේ දියටින් ගෙන්න ගෙනියන්න වගේ. කඹේ විදින්න වගේ. තනි කෝච්චි පිල්ලක ඇවිදින්න වගේ බොහෝම අමාරු සම්බරකමක් එනවා. අන්නේ සම්බරකම තමයි පෞෂත්ව කියන්නේ. ඒක තමයි අපේ අත්දැකීම කියන්නේ. මේ අශීර්ව අවස්ථාවක් ආවට ශ්‍රද්ධාව කඩා ගන්න එපා, සීලය කඩා ගන්න එපා, සතිය කඩා ගන්න එපා. එහෙමම ගත්ත එකලස දිගට ගෙනියන එකයි කරන්න තියෙන්නේ. දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික වැඩෙනවා. ඒ වැඩිම යෝගාවචරයට වැටෙන්නේ නැහැ. යෝගාවචරයට ඒ දවසින් දවස වෙන වැඩිම වැටෙන්නේ ඒක ගණන් ගන්න එපා. සෑහෙන ප්‍රමාණයක් ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්න නිසා නැවත ආනපන බලන්න යන්න එපා. අර සිවුම් වීම බුලුවන් තරම් වෙලාවක් ඉන්න කෙලෙස් අඩුතන ඉන්නේ කොහොමද? ඒකේ ආශ්වාස ප්‍රාශ්වාස කියනකොට ආශ්වාස ප්‍රශ්වාස කියලා ඉන්න ඕනේ. ප්‍රාශ්වාස නෙවෙයි. ආයන්නික ඉදිරියට තමයි ආශ්වාසය යන්නේ දෙවෙනික ප්‍රශ්වාසය. ඉතින් ඒකත් හදා ගන්න ඕනේ ආනා බානා කියනකට වැඩිය. ආනා බාන සම්බන්ධයි. දැක්ක සම්මහන්ස. ස්මත් සම්පූර්ණ උස්මතයි මෙනෙහි කළ පසු මුළු ශරීරයම පිම්බෙන හැකියන් තත්ත්වයකටපත් වේ. එම අවස්ථාවේ මනස ඒකාග්‍රව ඇත. මාදෙන් මොකද කියන්නේ? එලෙස තවදුරටත් සිතුවොත් මට වශයෙන් විපස්සනා භාවනාවට යාවුද එසේනම් විපස්සනා වලින්දී මොනවද නෑ ඒකේ සිද්ධ වෙන එකට වෙන්න අරින්නේ ඒක විපස්සනාවක් තමයි ඒ නිසා ඒ වෙලාවේදී හිත තැම්පත් බලහින්න පුළුවන් නම් ඒ තැම්පත් කිරීමට හේතු වෙච්ච අරමුණම දිගට පැවැත්වීමෙන් තමයි ප්‍රගතියක් ප්‍රගමනයක් ලැබෙන්නේ. පරිපූර්ණ වහන්සේ පරියන්ගේ ආනාපානයේ අනුගමනයේදී හුස්ම සිරුරේ විස්තර වෙන පැමිණෙන්න මේ විස්තර හුස්ම වේදනා ශාක සිතුවිලි යනාදී ක්ලච් කන්ට්‍රෝල් කරන්න සම්පූර්ණ බලන්නේ මොලේ දෙවියන් විතර ප්‍රශ්නයට උපදෙස් දෙන ලෙස උන්සේ මනාලා සුසේක එයම භාවනාවේ යෙදෙන්න අපොස්කයන් ශාක සිතුවිලි එකතුම පාවා පාවුනා කියලා ලැබුණ අත්දැකීම ගැන මම ගියේ ප්‍රඥා කුමාරට කියනවා වහන්සේගේ ප්‍රතිමේස කාර්යයේ දස් අවකාශයක බැලුම්ලින් බලේ පුරුදුමානුකූලව පැසේක. අද ආනාපානයේ සිට විස්තෙන්ද ආවිද වහන්සේගේ නියුතාව මතමින් පැහැදිලිවේ. බැලුම් පහයි වොල්ට අවකාශයේ තුනි සැටේ පැමිණි සෝස්කේ සිටියට බව විකින් විට අවකාශයට ශාක්‍ය සිද්ධාර්ථ යොමු කරන්නේ අවකාශයේ සිට බලා සිටිනේ. මෙතන ප්‍රයන්කේ දෙස පැයකමාරක් පමණ දුරේලාවක් තවතිනි. මේ පැයක් පමණ මේ විදියට අවකාශයේ සිට ශක්තිය පරිමාණ දුරේ පොණියන අයව බලා සිටිනේ. දැන් භාග්‍ය කොමියන්ගේ සිපෝලිය අවකාශයේ අපර වෙන්න. මායිම දැරිසිය අවකාශයේ මෙතුත්කල් පිළිගන්න නිසා ඒ සිපෝලිය කියනවා ඒ පැවැත්ම සිද්ධ වෙනවා. සිපෝලිය මොකක්ද කියන්නේ? මේක ඉන්ටර්නෙට් ප්‍රෝග්‍රෑම් එකකින් කරක් ගැනීම. ඒකකින් සම්බන්ධ වාක්‍යයන් දැන් පැනින් කරන දෙන්න හදද්දී මුරවැලි මුරවැලි අනු වාක්‍යයෙන් මේ එකේ කෙනෙක් ප්‍රමුඛ දෙනවා නවත්තන්නේ. මම මේ විතර මතක කරගන්නවා. මරණයේ ගිය පොළේ පිටට පත්කරගෙන ඉන්නකම අවකාශයේ මනස සැනසෙන්න දුක් වෙනවා. නම් බාරණ අවසානයේ මම පොළොවට පත්වෙන්නේ. ඉස්තේම උපසම කැමැත්තෙන් මේ මම කරන්නේ ඇත. මමත් අර දැක්කම ප්‍රමාණිතේ කොහොමද? මම සම්පූර්ණයෙන් සම්පූර්ණ ඔකේ ඇත්තටම මේ මේකම නැවත නැවත කරන එකට අනුපස්සනාව කියලා කියනවා. වරක් දැකලා අතිරණ දැනකට ගිහිල්ලා නතරුණා නම් ඒකටම නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට කරන දේවල් අඩු කරලා කරන දේවල් වලට ඉඩ දෙන්න. කරනකොට ඒකට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මෙතෙක් ආපු අත්දැකීම් මත පදනම් කරගෙන පරිශ්‍රණයක් කරනවා. ඒ පරිශ්‍රණයම හරි කියන්න බෑ. නමුත් අපි ධෛර්යය දෙන්න ඕනේ. මේ නොදන්න ශේෂ්ඨය තුල කියන පරිශ්‍රණයට. දන්න ශේෂ්ඨය තුල කවදාවත් නිවන නැහැ. අනිවාර්යයෙන්ම තියෙන නොදන්න තැනක. නිසා දන්න තැන කියලා නොදන්න තැනට යන තැනදී තමයි අපි දිශා මාරු වෙන්නේ, අංජබජල් වෙන්නේ, ඔරුව අවුල් වෙන්නේ. ඒකට ටික ටික යන්න ගිහිල්ලා ඒ නොදන්න තැනට යෑම හරියට මේ ජීවත් වෙද්දී මරණය අත්දකින්නවා වගේ. ඉතින් ඒකට හුරු කෙරුවොත් ජීවත් වෙද්දීම ඒ කියන්නේ මරණානුස්සති භාවනා වඩනවා වගේ. එතකොට ජීවිතේ ධර්ම සජීවී වෙනවා. මරණයට සූදානම් වෙමුත් වෙනවා. එතකොට නොදන්න ශේෂ්ත්‍රයට ඥානෙ පැතිරීමක් යනවා. ඒ නිසා මේ මේකම දිගට දිගට කරලා බලන්න. බලනකොට මේ හිත පිටින් එන දේවල් تعلق කරනවාද ආකස්මිකව නැත්නම් අනායාසයෙන් නැත්නම් ඇතුලේ හිතේ බිහිතිකාවක් ඒක පිළිබඳව තියෙන ප්‍රතික්ෂේපයක් තියෙනවද කියලා නැවත නැවත කරනකොට තේරෙනවා. මගේ ප්‍රශ්න භාවනා කරනකොට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් සම්බන්ධයෙන් භාවනා මනාව සිදුවේ. ආනාපානින් පසු ස්ථානවල ඉතින් යාඥා සම්බන්ධයෙන් කියන සුජින් දුරවසා distance සමස්තම මුළු කායයෙන් ගෙවුනි. විස්තම පසු මාර්ගයේ පිටින් සහ යස්තාව පසු පසුබිම අසාර හේත මුළු මාර්ගයේදී නිවන් සෝවාන් සසරේ නිතරම යැපෙයි. වහන්සේ වරණයෝ උපමානයෝ දාස්පියමානයෝ සතුටුමයි ප්‍රවචනයෝ මේක භාවනාවේ බාධා නොවේ. සාමාන්‍ය අවස්ථාවල මම ප්‍රතිමාවට මොන ගුණවලට වඩා සතුටුයි කොයි මොකද මේක මානසික ආයතනයේ මේක නීතන දෙන්නේ මම කිව්වා මේකට බැරිදී මුළු විදිහට එකම ත්‍රිපිටක ඥානය සිග්මා ඥානය බැංගෝ දෙකේ ඥානය හරිනු මේ කියන්නේ සරල මාත්‍ය ගමටම සුද්ධ කරගන්න ඉන්නේ කවුරුත් හම්බුන්නේ නැහැ මුළු ජීවිතේම පණිවුඩයක් නේද? ඔය කාට ගුණ කරදර තිබුණත් ඔය අම්මලා කියොත් මොනවා කරුවත් ඇතුලේ ටියුන් එකක් යන මියුසික් යනවා ඒකට යන සින්දුවක් යනවා. මේ සින්දුවකට පස්සේ අර්ථ සාහිත්‍ය රසයක් තියෙනවා. දෝෂණයක් සිද්ධ වුණත් මලක් පූජා කරත් ගැහුවත් බැන්නත් ඔක්කොම සාහිත්‍යය දාලා ගත්තට පස්සේ මට හිතන මොකටද මට අඬට දොඩන්නේ කියලා ඇඬට වෙලාවල් එනවා ඒක නෑ කියන්න බෑ මත හොඳ වෙලාවකට මේ කවුරු හරි කියපු කීමනක් මතක් කරන තේ ඒක නෙමෙයි තියෙන්නේ මොකද්ද මේකට මේ ආශ්චර්යයෙන් වද්ද මේකේ කියලා එන්ට ඕනෙම දෙයක් ඔය සංගීතයට දාපුවම වෙන රසයක් මතු කරලා දෙනවා මට මතකයි මම කිව්වා මේ බ්‍රිස්බේන් වලින් රෝඩත් වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක දරල් කොල්ලෙක් කියනවා එන කියාලුවට මචං අපේ අම්මා තාත්තා ළඟට යනකොට දන ගහගෙන යන්නේ කිව්වලු. ඉතින් වහවලු මේ යාළුවෝ වෙයි මචං තාම් අම්මා ඒ තරම්ම තාත්තට ගරු කරනවාද කියලා. බ්‍රිස්බේන් නෑ තාත්තා බීලා ඉන්නේ. ආවම ඇඳියට තමයි ඉන්නේ කියලා. තාම ඕල් ගහක් අරගෙන ධන ගන්න කියලා ගහන්න සාතක. තු කියන්නේ කොහොමද? තාත් ළඟට අම්මා යන්නේ ධන ගන්න. කියලා. මොකද ඔය තියෙන ප්‍රශ්නේ? නිතරම ටියුන් වෙලා තියෙන්නේ. ටියුන් වෙලා තියෙන්නේ එතකොට නිකන් ලෝකෙම නිකන් සංගීත රටාවකට යන්නේ. ඒක මෙහෙම කියනවා හොඳම ඔකෙස්ට්‍රා එකක් ගත්තොත් සංගීත වාදක කණ්ඩායමක් ඒ ඔකෙස්ට්‍රා එකම රිතම් එකට එනකොට යම් බෑන්ඩයක් ප්ලේ කරන ප්ලේ ඇවිල්ලා නැති වුණාට බෑන්ඩ් ප්ලේ එක පටන් ගන්නවා. රිද්ම් එක එනකොට ඒ බෑන්ඩ් ඒකට ගැළපෙන විදිහට එයා රිද්මයක් දෙන්න පටන් ගන්නවා. මේක තමයි ඔකෙස්ට්‍රා එකේ තියෙන ලස්සන. ඒ නිසා භාවනා කරන පිසක් ළඟ ඉන්නකොට නිකම්ම ටියුන් වෙන්න පටන් ගන්නවා මේ ගුණ තද කරගෙන රණ්ඩු වෙලා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ක්‍රම ඇති වෙඩන්නේ. නිකන් එළිය කතා කරලා ගහට තරන වම්බරයක් අයිනවා. ඒක වෙනම කතාවක්. ඉතින් කියන්නේ ඒක නම්බර ගහන්න ඉතනවා කියන ගහන ඉවරයි. ඒක කොයි වෙලාවෙද කියන්නත් බෑ. ඊට පස්සේ ඉවරයි. ඉතින් මේ ශිෂ්ටාචාරයෙන් අපිට මොකද කරලා තියෙන්නේ? මේක එළියට ගහන්නේ ඇතුළේ තියාන පැකකැරෙන. ඉතින් අන්තිමට කැන්සර් කියන්නේ මොනවද? අර්බුද කියන්නේ මොනවද? මේ ලෝකෙම ඉතේ ඇතුලේ මේ ආතති කියන්නේ මොනවද අපිට බෙදා ගන්න බැරි තියෙන. ඉතින් සංගීතේ නෝට මම දන්නේ මට මට කොයි වෙලාවෙත් ටියුන් එකේ මම ඉන්නේ. මම මේ මම බලන්නේ කවුරුහරි මගේ මතන සුද්ධ කරගන්න මේක නම් ටික කාලයක් ගියාට පස්සේ මෙයාගෙන් අහලා ඉගෙන ගන්න පුළුවන් මට කොහොමද මේ වැඩි බේරගත්තේ කියලා. දැනට මම ඒක ඔය ලියලා තියෙන විදිහට ප්‍රශ්නයක් විදිහට බාරගන්නේ නැහැ. ටිකට ඔය යන්න අරන එකයි කරන්නේ. මේක එන්න එන්න වැඩි වෙනවා. වෙලාව තටි කපඩා මුල් එක ටියුන් එකේ තියෙන ලාම් තෙල් ගාලා මැදලා තියෙන අවරණ වෙලාවට ටක් ගාලා සිටිය දැම්මා. එයා ඒ තුට්ටි කරලා දෙනවා. යමක් ළමයින් ඇක්ටෝ කරන්න ලැබෙනවා. මම පිටසම කරා සිටිනේ. මේ වේගයෙන් වැඩම අතර අසුරුණු කර පාටුවේ. මම පිටසම කරා සිටිනේ මගේ ශරීරයේ නිරුද්ධණය කරන අන්තිම මොහොත පටන් ගත්තේ. ප්‍රවීණ අපර වේගයෙන් වැඩම වුණා. මම ගිය ප්‍රෝග්‍රෑම් වලට පාණි ප්‍රෝග්‍රෑම් එක්වරම දැස් වුණා. ඒක මොන ශරීරය ආවසින් නැතිව අන්තිම මොහොතේ ඒක ස්වභාවයෙන් ඉවර වෙනකම්ම යන්න දෙන එකයි තියෙන්නේ. ඒක තමයි අපි පුරුදු වෙන්න ඕනේ. පටන් ගත්ත ඕනම දෙයක් ඉවර වෙනවා. ඒ නිසා හට ගන්න සුළු හට ගන්න ස්වභාවයත් අවශ්‍යලු දෙන ඉවර වෙනවා. ඒක හොඳට අවබෝධයෙන් බලන ඉන්නකොට අපිට ඒක තනකදී මම ඉදිරියට එන්න මොනවද කරන්න පටන් ගන්නවා. එක්කෙනෙක්ට මාන්නේ ඉදිරියට එනවා නැත්නම් තණ්හාව ඇවිල්ලිවල මේක නැතර කරනවා. නැතර කරපු තැනක ඉඳලම විකෘතියකට යනවා මේ ශක්තිය. ඒ නිසා ඒක ස්වභාවයෙන් ඉවර වෙනකම්ම දෙන්න පුළුවන් නම් මම කියනවා ප්‍රතිરૂප දේශ වාසයේ තියෙනවා පුබ්බේච පත පුඤ්ඤතා තියෙනවා කියලා. අපි ඉන්න දේශයේ ප්‍රතිરૂප දේශයක් අපි පෙරකල පින්කේ තියෙනවා. කවුරුත් ඇවිල්ලා කතා කරන්නේ අපිට ඒක ඉවර වෙනකම් යන්න දෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉවර වෙනකම්ම එක දෙයක් හරියි ඉවර වෙනකම් ඉවර කරා නම් යාට පුදුම සතුටක් එනවා. හරියට ප්‍රශ්න පත්‍රයේ ගණන් පත්‍රයක එක ගානක් සම්පූර්ණ විවර කරලා උත්තරේ හදාගත්තට පස්සේ ගණන් පත්‍රයේ ඉරේ සාදර ගතියක් එනවා. තව ගානක් හදන්න හිතෙනවා. භාගයටතර කෙරුවොත් එන්නේ නැහැ ඒක. නිසා ලේසිම ගාන ගන්න ඒක උත්තරේ වෙනකම් හදන්න. ඊට පස්සේ ට්‍රිල් එකක් එනවනේ. ඊට පස්සේ තියෙන ගාන ගන්න අරගෙන යන්න. ඒ නිසා පහසුතෙන් පටන් අරගන්න කියලා කියනවා විපස්සනා වෙදී. කොහොමද දෙයක් ආපුවාම කරගන්න බැරි වුණා නම් හිතා ගන්න ඉතින් පෙරපින්මදි පත්‍රෝපදේශයේ නෙවෙයි. නිසා අපිට පරිශ්‍රණය කරගන්න බෑ. සම්පූර්ණ නිවර්ණකයි යnderින්ද මුතුම සාන්තිකර අවස්ථාවකින් තමයි ඉවර වෙන්නේ. නමස්කාරය විසව ආශයා නැවත කොන ආශ්වාස රැල්ල දැකීම සිදුවේ. ප්‍රමන් ක්‍රමයෙන් මේ හුස්ම රැලි දෙක අතර කාල පරතරයේදී කොයි විස් අවකාශයේ වශාලේ. එම අවස්ථාවේදී විස් අවකාශයේ පමණක් ඉතුරුවන අතර හුස්ම ඉහළ පායාව ප්‍රතිකාරයේ සංසිදේ. ඔබවන්සේ ඊයේ වදාළ පරිගණ අවස්ථාව චිත්ත භූමිකයේ සිදුවේ. මේදී මෙහිම රැඳී සිටින විට ආසය දැනෙන්නේ නැති වෙන දැරි බලාපොරොත්තු වගේ භූමික ප්‍රයෝජන khiến cái sang khai sang khai của nhà quý vị nếu lúc kia lai thì chúng tôi là khai để mai xin thực hiện một cái chết trong bài của là tháng em sẽ cứ là những cái sang đấu trà là cả của nhà của mai nếu cái này như khi mới làm bài thì tất như là lúc ai như cái sang là em học được cái này là vậy ba la sẽ thì nó cái này cái ý ngày ba la sẽ thì mình mình nói là bảo đây này mà mình nói là bảo đây này mấy tập rồi mấy cái sang hát của nhà đang nhà của mình සංඥාවක් එක්කම මේ ප්‍රාණයෙන්ම අත්විදී. ඒකදී ආයේ බලන දක්ෂතාවයෙන් තමයි ඒකට යට වෙලා බැලුවොත් ඒක අපි ඉඳිලා ගන්නවා. ඒකේ මුතු නිරීක්ෂක මට්ටමින් දුරස්ත නිරීක්ෂකගේ මට්ටමින් හිටියොත් කිසිම දෙයකින් කවදාකවත් අපිට බලපෑමක් ඇති කරන්න බෑ. ඊට පස්සේ ඉවරනාට පස්සේ තේනවා අපි නිකන් හරියට බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුලේ ඉන්නා වගේ එහෙම නැත්නම් බංකරයක් ඇතුලේ ඉන්නා වගේ නැත්නම් ਸਰබලධාරී දෙවියන් වහන්සේ වගේ හිතෙනවා කව මොනම දෙයක්වත් මොකොත් කරන්න බෑ අපේ හිත වැටුනොත් ඒක ඇවිල්ලා හයිලා ගන්නවා ඉතින් අපි හිතෙන් යනකොට සද්ධාවෙන් යන්න ඕනේ සතියෙන් යන්න ඕනේ සීලෙන් යන්න ඕනේ මේ කාරණා තුන මොන දේවල්වත් කැඩෙන්නේ නැහැ අපි සතිය කරනවා කියලා හිතුවොත් කැඩෙනවා හිත වැටෙනවා කැඩෙන්නේ නැහැ කියන හැඟීමෙන් ගියොත් මේ සතිය කියන ධර්මයට යටත් වෙන්නේ නැති දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. බුදුසසුනේ හිමවන්ත සූත්‍රයේදී සඳහන් කරනවා මහාන මේජර් සකස් කරගත්ත හිතකින් හිමාල පර්වතය දෙකට කපන්න පුළුවන් නම් මේ කුණු අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අවිද්‍යාව ගැන උච්චර නටන දෙයක් ඇත්තේ නැහැ. මේ හිතට යොමු කරගත්තා නම් ඒකේ හිමාල පර්වත උනක් බලන්න පුළුවන්. ඒ නිසා මේව දකින්නකොට හිතෙනවා අපිට පෞරුෂත්වයේ තියෙනවා නම් අපිට ප්‍රතිශක්තිය තියෙනවා නම් අපිට ගමන පිළිබඳ විශ්වාසය තියෙනවා නම් මොනම දෙයක්වත් නැතුවට මොකක්වත් වෙන්නේ නැහැ. අපිට නැත්තේ පෞරුෂත්වය. අපිට නැත්තේ ගමන පිළිබඳ විශ්වාසය. අපිට ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා දෙයක් කෙනෙකුට තෙපර බානවා. ඒකදෝ මේකදෝ එන්නේ අල්ලබනල්ලේ තමයි කෙලෙසෙ රිංගන්නේ. කෙලින්ම අරගෙන යන්න පුළුවන් විශ්වාසය එනකොට ඒක කියන අවික්කප්පසාදේ කියලා නොසලින සද්ධාව කියලා ඒක තමයි සෝවාන් වෙනකොට ලැබෙන සාතිකේ ශරීරයක් එන්නේ ආයි ඒ නිසා ඒ චිත්ත වේගය ආවට පස්සේ කෙලස් නැති නිසා නෙවෙයි නික්ලේශී පිරිසුදු බව ඉන්නේ කෙලස් වලට බාර ගන්න නැති නිසා කෙලස් වැද ගන්න නැති නිසා කෙලස් අවුල ගන්න නැති නිසා කෙලස් වලට එන්න නොදෙන නිසා තාම පිසුත් පිටුරුකම් කොට යන්න පුළුවන් වෙනවා. වක්තනේ කියන කෙලෙස් නැති පරිසරයක් තියෙන කියලා මේ ලෝකේ කිසිම දවසක කිසිම තැනක කෙලෙස් නැති පරිසරයක් නැහැ. කෙලෙස් ගාගන්නේ තියකයි වැඩි. එවන් සර්වේ අවසරයි ස්වාමීන් වහන්සේ. අදින සක්මන් භාවනාව පාරිලයක පස්සේ පාරේ වගේ විදිහට දෙපළ ආකාරයක් අත්වාවේ. යම් ආකාරයක් සෝසුපුරි. යම් අවස්ථාවක සුපුරුසුරියක් දුක්මලින් මරණයට යන්නට ගෙනහොර කියනවා. අදින පටේ මහානාගේදී ප්‍රයසනයෝ ආරම්භයේ දුක්සව ප්‍රපුණාතන සෙනෙහිද ඇසපදෙස සුදු පැක්වි ප්‍රශ්නයක් යවවල පටන් ගත්තේය. දෙවන මට පාරයට වහනාගේදී ඒ පටුකී ප්‍රේරණ සිදුවනි. වහනාගේදී මගේ ප්‍රතිඥාන නිතරම ආස්වාසය ආස්වාසය දෙන්නේ නිතරම මගේ භාවනාවේදී කියන්න පුළුවන් දෙයක්. උපවාසයේ භාවනාව. මේ වගේ අර අල්ලලා ඉදිරියට යන ගමනක් එහෙම නැත්නම් නුපුරුදු භූමියක තමන් බලය තහවුරු කරමින් යන ගමනකපත් වුණා නම් ඒ වෙලාව වෙනකොට තමන්ගේ ජීවන රටාව කැම බීම ඉදුම් හිටුම් නෑම බීම නෑම ඇසුර මොනවාක්වත් වෙනස් කරන්න එපයි කියනවා. ඒ විදිහටම ඒ විචල්්‍ය සාධක ස්ථාවර කරන්න කියනවා. එතකොට මේක දිගටම යනවා ඉස්සරහට. ඒ අතරමැදී අපි කාලයක් දෙයක් කාලා හිතනක් කරගත්තොත්, දෙයක් කරගත්තොත් අසනීපයක් වුණොත් අර ට්‍රෙන්ඩ් එක කඩලා යනවා. ඉතින් ඒ වෙලාවට පුදුමාකාර අනුග්‍රහයක් කරන්න ඕනේ ශරීර සෞඛ්‍ය නඩත්තු කරගන්න, හිත පිරිසුදු තියාගන්න, වෙනදට වැඩිය වෙනස් කරන්න එපා කාලසටහන. ඒ කාලසටහන එහෙම කියාගෙන මේක බලයේ තහවුරු වෙනකන් අනුග්‍රහයක් දෙන්න ඕනේ. අනවශ්‍ය විචල්්‍ය සාධක රෙන් ගන්න දෙන්න එපා. පද්ධතියට එහෙම යන්න එකයි තියෙන්නේ. නැවත නැවත කරන එකයි තියෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ මගේ දෙවනි මොහොතේදී ආනාපාන සති භාවනාව. අනුපදේශයෙන් ප්‍රේසිත හේ භාවනා පරිපාසීනි ප්‍රඥාතුර සාර්ථකත්වය ඉලාකරට කිවිය. සුප්‍රීම පරිආස්වාස ප්‍රස්වාස සමාරාසිකේ එතුමා නිකමෙන් දැක්වෙන මොහොතට ඇලෙසට බලා සිටිනවා. අවසානයේදී මොකක් මොනවත් පහව ප්‍රකාශ කරන අවුත්කම් පැත්තට ඇහිව මා ලින්කයක් කරගෙන. ඉන් පසු සුදු කීයක් දෙසලා මුණ ගැනීම හේතුණා එතුමිය. මුදල් විශ්ලේෂණය කරන පසු යම් පැත්තකින් දැක්වුණු දැස් Thank you. ප්‍රඥාව වෘත්තියාවට කියනවා ඥානතරවල යනකොට විශේෂයෙන් කොහොමද කියන්නේ මම හිතන කරුණාවකට සීක යන්න පුළුවන් නම් ඉහළම ධ්‍යානයට යන්න ඕනේ මොකද එතකොට තමයි අඩුම නීවරණ බලපෑමක් තියෙන්නේ ඒක නිසා ඒ ධ්‍යානයකට ගිහිල්ලා යන්නේක ගමන හොඳ සුඛභෝගී වාහනයක හොඳට ෂොක් ඇබ්සෝබර් හයි කරව වාහනේ යනවා වගේ. නමුත් මේ සමහර පාරවල් වල එච්චර සුඛෝභෝගී වාහන ගෙනියන්න බෑ. ඒකෝ ට්‍රැක්ටර් එක තමයි යන්න වෙන්නේ. ඒ වගේ ෂොක් ඇබ්සෝබර් නැහැ. ඒ නිසා පුළුවන් නම් යන්න ඉහළ මේකට. ඒ කිසිම කිසිම තැනක මේ මොකද්ද කියන්නේ විවාදයක් නැහැ. නමුත් වැඩේ කෙරෙන්න ඒ සුඛභෝගී දේවල් හොයන හිටිය සමාහට සමහර ගමන් යා ගන්න බෑ සමහර පාරවල් වල. ඒ නිසා මේ වෙලාවේ හැටියට යහිත උපරිම සමාධියට යන්න කියන එක තමයි කියන්නේ. අවශ්‍යයි ගන්න ස්වාමීන් වහන්සේ මේ මානසික සැපයෙන් දුර කරගන්න වාතාවරණය. මේ නිලි දුර කරගන්න වාතාවරණය පැහැදිලි වෙනවා. ප්‍රථම ඒ සාරාංශයක් කොහොමද? පරයන්කේදී sama menggunakan pegangan itu keluaran lagi di perusahaan dia mesti itu dia perlu dimiliki namanya kurang tahu dia itu menjadi kewenangan situ yang baik yang pertama jadi yang yang aneh mesti mengerti yang baru sehingga itu sebenarnya ini Anjing berhasil bagian diri, anak bangsa diri dan diri harus masuk, harus sangat dulu, பொறுமையாக செயல்படுவதற்கு யோசித்தேன் இதையும் பிரயாசங்கள் அவகாசங்கள் பாரிய அவகாசம் சத்திய காண்பு சொல்லாத கற்பனை ஒரு சக்தியை பிரயாசங்கள் அவகாசத்தை நோக்கியே अपन स्वयं केंद्रित में है समायोर के समय में प्रभु की भावना में है इतने आरोग्य में शक्ति में तो बाहर अवकाश ही पड़ेगा शरीर पूरा पहुंच गया है ये सब अवकाश देगा तो शक्ति हो जाएगा සිද්ධිය සමහරවිට අත්වෙන්නේ. අවසන් ප්‍රයත්න සම්බන්ධ අවබෝධය ධාර්මික අවබෝධය එකක් වන ලෙස ප්‍රත්‍යේකින මුස්ලිම් සමාජයක් කියන්නේ. දෙවෙනිම සැහැල්ලු සමාජයේදී සිටින්නේ සිත ප්‍රබෝධනයි. ඉතින් අන්තිම සරණයි මගේ කායික ප්‍රමාණය ඒ ධර්මනිෂ්ඨය ඇතුළු. මම දස්තිය ඇතුළු පෙරේසම එකම ආකාරයේ එකක් සමාජයක් ගන්න කියන්නේ. ධර්මීය විශ්වාසයෙන් වරණේ පිටකරු කාර්යයේ ලෙස දෙකක් ඇතයි. මොනකට කියන්නේ? මම ක්‍රිස්තියානි අවස්ථාව වස්තෙන් නරඹන්නේ. සැකත් සමහරේ සමයේ මනස වාර්තාවලට මේ මානසික සමුදායක් කියන්නේ. මේ සෝනාවේ සෝදායි. වහන්සේගේ අනුශාසනා කරන්නේ. වහන්සේගේ මොහොත සුවේදී. සාමාන්‍ය චින්තනයේදී හැම වෙලාවෙම අපි අජත්ත බහිද්දා කියලා මම සහ මම නෙවේ කියන සීමාවක් ඉඳගෙන තමයි අපේ භාෂා රටාව හැදිලා තියෙන්නේ. භාවනා කරනකොට මේ සීමාව කඩලා යනවා. කඩලා ගියාට පස්සේ නැත්තේ නෑ වෙනසක්. නමුත් එච්චර තද්ද බල දැඩි සීමාවක් පේන්නේ නෑ. එතකොට මේ අජත්ත බහිද්දා කියන එක දන්නේ නෑ. ඒකට දුක ලොකු වෙනවා වෙනවා. ඉඳපම් පුංචි වෙනවා පේනවා. අර බෝඩර් එක නැතු වෙනවා. මරියාදාව සීමාව ඉතින් එතකොට මේකට බය වෙනවා අර මම කියලා අල්ලගෙන ඉතුරු කරා. එහෙම නැති කෙනාට ඉතින් පටන් ගන්නවා දැන් මම නෙවිලා ස්වභාවයට දී වෙලා ගියා නම් මේ නඩත්තු ප්‍රශ්නයක් නෑ. ඔහි නිකන් නඩත්තු වෙනවා. ඒක නිසා සමහරු ඒ සීමා වැට කඩෝයින් බද තදිබද කරගන්න උත්සාහ කරනවා. සමහරු ඒව නැති කරගන්න හදනවා. ඒ නිසා කියනවා වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝක ඉන්න යාළුවේ කියලා තව කල්පන්තියක් තියෙනවා මගේ දැන් මතක නෑ ඒක. ඒ වෙනි ලෝකෙට ඉන්න යන්න. ඒ ජීවනවල ජීවිලා යනකොට නිවනට යන්න ආසන කරන සංසුරක් ඇති වෙනවා. අනිත් එක්කනට තුන මෙච්චර අමාරු හදාගත්ත මගේ කොටස අනිත් අයත් එක්ක සාධාරණව දකින්න බෑ. යා විජහට අර මේ මගේ මම කියන කොටසට එන්න පටන් ගන්නවා. ඒක ඔක විදිහට අජත්ත ශක්තිය ඇතුළට එනවා. සත්‍ය ශක්ති බාහිරට යනවා. මේකට සීමාව ලොකු වෙනවා පුංචි වෙනවා. නැත්නම් බොඳ වෙනවා. ඒත් එක්කම අර සංකල්ප සහ යථාර්ථේ මාරු වෙනවා. හීනියක්ද නැද්ද කියන එක තේරුම් ගන්න බැරි වෙනවා කියලා වගේ මේ හිඳි ගෑවෙන තත්ත්වයක් වෙනවා. නික ඔක්කොම ෆුඩ් ටැලන්ට් දැම්මා වගේ. හිඳි ගෑවිලා යන වෙලාවක් එනවා. ඒක උඩ හිතනවා මේක ඉස්තිරහණියට නෑ. අද කරපුවම ආයෙත් අර තිබුණ ස්ථානම පේනවා. අද්දේවා ගත්තට පස්සේ ආයසරයක් වෙනවා. ඉතින් මේක වෙන්න දෙන්න කියලා පුළුවන් තරම් කවදා හෝ මනෝබංගමන ධම්මා මනෝසිද්ධා මනෝමය කියන එක තේරෙනකන් මේ ඔක්කොම මනසින් හදාගත්ත දෙයක් කියන එක තේරෙනකන් මේ සත්‍යාර්ථයේ දා සංකල්ප කියන දෙක අතර තියෙන මේ සීමා මරියාදාව කොච්චරක් අපේ සංස්කෘතියට අනුව අපි හදාගත්ත දෙයක්ද එහෙම නැත්නම් එහෙම දෙයක් ඇත්තටම ලෝකේ තියෙන දේ වලට ඇත්තටම ඇත්තම නෑ සම්පූර්ණ මනසින් හදාගත්ත සීමාවකින් තමයි අපි ජීවත් වෙන්නේ මේ බොඳ වෙන වෙලාව තමයි ඔය විස්තර කරන්නේ. සම්මන් සම්බුද්ධයන් විසින් දේශනා කරන සම්මන් භාවනා සූත්‍රය සූත්‍රයයි ධර්ම දේශනාවේ සම්බන්ධයි ඒකේ කාරණාවල හතරක් විස්තරයි. ඥාන භාවනා, විවිධ ධර්ම සුඛ සඳහා, මේක ප්‍රශ්න භාවනා, රූප චක්‍රාදී ඥාන ලබා ගැනීමට, කුලසත් භාවනා, බ්‍රහ්මෝ සත්‍ය වීමට, අතර පංච ප්‍රධාන ස්කන්ධයේ මොනවායි ඒකයි මොනවාගේ විශ්ලේෂණ කරන්නයි. දර්ශනාංශ මොඩෙල් ස්ථානයේ සිට මොනවාක් වගේ අපිට කරන්න ඕන ප්‍රකාරයෙන් සීක්වා <laughs> මේ වහන්න තිබ්බ රිට්ටි ටික ඉවර වෙච්ච දවසේ මනේ ස්වාමීන් වහන්සේ ගෙදර යන්න ඉස්සලා කමටහනක් දෙන්නකෝ කියනවා. තවත් දහන රිට්ටි එක ලගෙන අපරාධ දවස් 10 නම් අපරාධේ නැස්ති වුණා. යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද කියලා මට වහකණ්ඩ හිතෙනවා මේ බුදුන් තරම් උත්සාහ කළා මේ කියලා දෙනවා. අනේ මට මේ පාර පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියනවා. ඉතින් මට කේන්ති යන නිසා මම කියනවා නැවතත් මූලික කමඨාන උපදේශ වලට අහුම්කම් දෙන්න. ඒක තමයි මේ කරන්නේ. මේ දවස් හතරක් ගිහිල්ලවත් තව ඒක ඇහිලා නැත්තම් මම දැන් කියන්නේ පිටිට ඕගනයිස් කරපු එකනාගේ වැරද්දක් කියන නිසා මම වැරද්දක් දකින්නෙත් නැහැ ප්‍රශ්න අහන එකනාගේ වැරද්දක් දකින්නෙත් නැහැ. ඒ නිසා ඒ කෙනාට නැවතත් මේ කමඨාන ලැබලා දෙන්න. එහෙනම් ඒක අර වීඩියෝ එකක් නැත්තම් අර මේ data පෙන්නන කරන ඌරයක් ගැට ගහලා අතේ අතේ ගැට ගහලා කියන්නේ මෙච්චර තමයි අපිත් කරන්නේ අපි ඊට එළිය මොකක්වත් දන්නේ නැහැ ඒ නිසා මූලික කමටහන් උපදේශ වලට යන්න කියන එකයි කියන්නේ මොන හරි ඒක මට මටයි සිනෑගේ ඕගනයිස් අතර බාර දීලා අපි යනවා ඊගා ප්‍රශ්න මට ප්‍රශ්නේ ලැබුණා සම්මාන සේවා aling kepada Assembly. Warga itu langsung menuju asal kali situ karena negara turun di situ. Ipali akan untuk perkembangan di situ seperti kehidupan awalnya turun kehidupan sekarang ini. Kemudian itu masih asal kali situ masih kehilangan kemudian santi bangunan bertanda pergi. Waktu ini untuk suami masih langsung bangun, ukuran yang asal-asalnya tadi. During time I was traveling, Eli also traveled from Venice to Tegeko and again. Because of Margupal Argus finding in Srilasana, deep is city at Vedi, one human city position to Krona, Gassima at Vedi, and to Argus over Eti. Sati Vedi means city at the supreme of Vedi, and to ඒකට ඒ කියන්නේ මේ අවුරුදු 3ක ප්‍රයත්න නිසා තිබිච්ච නැති ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මම භාවනා කරන්නේ නැත්තම් බණහන් නැත්තම් ওই මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඒ නිසා අපිට ලැබෙන හැම තොරතුරකින්ම අපි අර වඳුරට දැලිපිය හම්බුනා වගේ කපා ගන්නවා. මේ තොරතුරු ලැබෙන්න ලැබෙන්න අපි මේ භාවනාවේ බණ භාවනාවේ ප්‍රතිඵලයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ඒක නිසා අපි ඒ සියුම් ආයුධ පාවිච්චි කරනකොට මේ වගේ ප්‍රශ්න මතුවෙන එක නම් අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බලන්න කොයි වෙලාවක රෝ භාවනා කරනකොට ඒක ප්‍රශ්නෙට උත්තරයක් මිසක් භාවනා ප්‍රශ්නයක් වෙන්න කොහොමඩක්වත් බෑ. මගේ තියෙන එකම මූලික සංකල්පෙච්චරයි මේ භාවනා කරන්න ගිහලා අලුතෙන් ප්‍රශ්න එන්නේ කියන්නේ නැහැ. එහෙමනම් ඒක වැඩක් නැහැ. ඒක උත්තර වෙන්න ඕන. ඒ නිසා අපි වෙනදාට වැඩිය සංවේදී නිසා අපිට හිතෙනවා හරි නාචල ඉන්න පුළුවන්. ඒ කියන්නේ නාචල බින්දුව අපිට විවිධ දේවල් හිතන එක වළක්වන්න අපට බෑ. නමුත් හිතන දේවල් නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. දෙක උපවාද කියන වචනේ තියෙන්නේ විතික්‍රමණය වෙන්න ඕනේ. ඒ නැග ක්‍රියාවට නැගිට ඕනේ. ක්‍රියාවට නැගකට පස්සේ තමයි ඒක අකුසලයක් බාටපත් වෙන්නේ. ඒ නිසා මේවා එනකොට Taman එක දැනගන්න මේවා බුදුරජාණන් අපිට කියලා තියෙන්නේ මේ බය වෙන්න, තකිත වෙන්න Tamanට මේ අනිශ්චිතතාවය වැඩිෙන්න නෙවෙයි පුළුවන් තරම් අපි මෙතෙක් කල් ඔය අවුරුදු තුනට ඉස්සර කොච්චර ඕවා වෙන්නේ නැද්ද? දන්නේ නැහැ ප්‍රශ්නකුත් නැහැ. දැන් අර සිවුම් ආයුධය පාවිච්චි කරන නිසා ප්‍රශ්න කර තත්ත්වයකට එනවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සුඛෙ වෙනස මිසක් ප්‍රශ්නයක් ඇති කරන්න නෙවෙයි. ඒ නිසා මේ මතුවෙන ප්‍රශ්න මොලේට තමයි වංචනික හිත, ෂට හිත, මායාවී හිත කියලා කියන්නේ. තමන්ට අනිත්‍යක අනිත්‍යය ගැන මත ප්‍රකාශ කරන්න යන්නත් එපා. අපි කවුද ප්‍රකාශ කරන්න? අපිට මොකද්ද තියෙන අයිතිවාසිකම? අපි කවුද අපේ විනිශ්චයකාරී බවටපත් කරන්නේ? කවුරු හොත් කියන්නේ දින වලට ඕනේ මතයක් ගන්න ඕන කෙනෙක් අනුගමනය කරන මොකද්ද ඒ ප්‍රශ්නේ? ගුරුවරයෙක් ප්‍රශ්නයක් නෙවෙයි. ක්‍රමවේදයෙන් ප්‍රශ්නයක් නෙවෙයි. මොඩ මොඩ විතරයි ආයුධත් එක පොරබදන්නේ. Taman ගැන පාර Tamanට එන්නට අසාන්තිය තියෙනවා නම් අසහනෙ අඩු වෙනවා නම් ආතතිය අඩු වෙනවා නම් ඒ පාර දිගේ යන්න. නීතික්‍රමණය කරන්න එපා. කවුරුත් ගැන මත ප්‍රකාශ කරන්න යන්න එපා. කෙරුවොත් ගිහිල්ලා බුලත්තට දිලා වැඳලා කියන්න සමාවෙන්න මට වැරදුනා. සමාව ගන්න. අරුපාද වෙන්න ඉඩ තියෙනවා. නමුත් Taman තුල ආර්යනාංශ නමක් ඉන්නවා කියලා හිතාන වැඩ කරා. ඒක නැත්තම් තමයි ඔයන් බාහිර ආර්යනාංශල තේ තමයි ප්‍රශ්න තියෙන්නේ. මං තුලත් ආර්යනාංශ නමක් ඉන්නවා. එයාටත් බනින්න එපා. වරන්ට වරද්දා ගන්න එපා. <laughs> තෙල්ලන්නේ නැහැ. මේක ඇතුලේ ඉන්නවා කොයි වෙලාවෙ රහතන් වහන්සේනමක් එළියට එයිද දන්නේ නැහැ. ඒකට ගැළපෙන විදිහට කටයුතු කරනකොට ඕවා අඩු වෙන්න පටන් ගනී. කිතිම කියන්නේ බුද්ධ ධර්ම සංඝ ලෝකෙට පහළ වෙන්නේ කාටවත් දුක දෙන්න නෙවෙයි. ඒක නිසා මේ වගේ අනවශ්‍ය විදිහට ඉක්කර ගන්න එපා. වෙනකට විදිය සතිය වෙලා පාවිච්චි කළ කරන්න උනා නම් කාට හරි කියවිලා තියෙනවා නම් කෙනා ළඟට ගිහිල්ලා මතක් කරලා කියනවා දන්නේ තුමේ වෙලා තියෙනවා. ඔබතුමා දන්නවද දන්නේ නැද්ද? දන්නේ මට සමාවෙන්නේ. අපි නිහතමානී වෙමු හිත පිරිසුදු කරගෙන ඉදිරියට යමු. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන අරමුණ පිළිබඳව ඒ පොරකිනේක සම්බන්ධ වන ආකාරය දුක්ඛ නිවන මොනවා සම්බන්ධ ප්‍රශ්නයකි. මේ භාවනාට ප්‍රශ්න නම් මට ආනාපානෙ වැටෙන හැටි කියන්න මම කියලා දෙන්නම් ඒ අනුව ওই ප්‍රශ්නේ. මේ තමන් භාවනා කරනකොට මොන වදයක්වත් කියන්නේ නැතුව මගෙන්ම ඉල්ලනවා. මට මේක පොඩ්ඩක්වත් මට කියලා දෙන්න. ඒකට මට හිතෙන් දෙන්නේ දෙන්නේ දෙන්නේ නැහැ. ආන්දි වගේ. තමන් භාවනා කරන්නේ කියපන් කියලා අපි මේ බෑක්කන් දෙන්නේ. ඒක ගැන මොකක්ද නේද? බයිබලේ මොකද්ද කියලා තියෙන්නේ? එහෙම නැත්නම් කුරානේ මොකද්ද කියලා කියනනම් මේ අනිච්ච දුක්ඛ නැත්නම් ඇදලා දාන්න හදනවා මේ කොහෙද වෙන එකක් මේ 40ම නමල යවන්න මම කැමති නැහැ ඒ නිසා තමයි භාවනා කරනකොට මොකද්ද භාවනාව කොහොමද ඒක භාවනාවට නැංගුවේ මොනවද වැටුනේ කියන කාරණාව තුන කියලා දෙනවා නම් මමත් අනිච්චන් දුක්ඛ නැත්නම් කියලා මම දන්නවට නෙමෙයි අර කහරා දන්න ටික විචනය අපිට සත්‍යන්නේ කරනකොට මෙච්චර දවස් ඉඳලා තාම කමඨාන් වාර්තාවක් ලියාගන්න බැරි තත්ත්වයකටපත් වෙලා ඉන්න එක ගැන අපි සංවිධානය මණ්ඩලය ඇතුළේ කනකාටු ප්‍රකාශ කරනවා. කරුණාකරලා කියන්නේ මගෙන් හෝ සංවිධායක මණ්ඩලයෙන් අහගෙන කමඨාන් වාර්තාව ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒකට පමා නැහැ. මේ මේ විදිහට මේ පොලිස් උසාවියට කියලා ක්‍රිමිනල් නඩු ෆයිල් කරන්න ගියාට පොලිස් උසාවිය ගන්න නැහැ. සිවිල් උසාවිය ගන්න සිවිල් නඩු විතරයි. ඉතින් මේ වගේ මේ උසාවිය මේ නඩු ගන්නෑ. අපි ඊගා ප්‍රශ්නට යනවා. නැති සමානස. වහන්සේ බලන්නේ අත්ති කුසලයේ ක්‍රියාසන්නතා. ඉන්න බාරණ දෙකම කියන දාසාරකාරී විදිය. අත්ති කුසලයේ අත්ත අත්ත කුසලයේ එහෙම නැත්නම් අත්ත සිද්ධිය. තමන්ගේ හිතසෝ කියන එකයි මේකෙන් සඳහන් කරන්නේ. අපිට ඔබ සෙන්වන් කරලා භාවනා කිරීමේ පිස්සු ඇරෙන්න පුළුවන් කියන්නේ. කොහොමද පිස්සු කියලා හිතන්නේ? ඈ භාවනාවේ පසු වැඩෙන භාවනා කිරීමෙන් පසු වැඩෙන ප්‍රෝග්‍රෑම් එසේ වලක්කණ්ඩ වලක්කණ්ඩ බැ මේ කාටම පිස්සු බුදුජානන්සේ දේශනා කරන තේන බබ්බේ පුතුත්‍යන උම්මත්තකා ඉතින් ඒක බාරගත්තාම ප්‍රශ්නේ නැහැ භාවනා කරලත් පිස්සු වෙනවා නැත්නම් පිස්සු මොකද ප්‍රශ්නේ ඔක්කොටම හොරි තියනවා නම් සොරි කියන දෙයක් තියෙනවා. ඔක්කොටම හොරි නම් සොරි නෑ. එච්ච ඔක්කොටම පිසු නෑ. කවුරු හරි ඉන්නවා දත උසලා කියන්න මේ පිසු නෑ කියලා කියන්න ගෙවි. ඒක හොඳටම තේරෙන්නේ විසංගුරුට ගියාට පස්සේ. උඩ තේරෙනවා තව පිස්සෙක් කියනවා මට පිස්සු කියලා. එන්නේ එළිය මං ඇතුලේ. විසංගුරුට ගිහලා බලන්න අංග සම්පූර්ණ මිනිස්සු ඔක්කොම ඉන්නේ එතන. ලෙඩක් දුකක් කරදරයක් මොකුත් නැහැ ෆුල් බ්‍රේන් එක වැඩ කරන. එන්නේ ඉන්නේ හරිය පිස්සෝ. ඉතින් අරුන් කියනවා මොන තරම් අසාධාරණද පිස්සෙක් විසින් තව කෙනෙක් පිස්සෙක් කියලා තීන්දුව කරලා පිස්සන් කොටුවට දාන. පිස්ස ලෝකයක් මේකේ තියෙන. ඒ නිසා වළක්වන්න බැරි එක විතරයි මට කියන්න තියෙන්නේ. මනුස්ස ලෝකේ නැවත ආවොත් එන්නේ පිස්සන් කොටුවට කියලා හිතාගෙන ඉන්න. විසාට ආව උනත් දෙකයි, අනාථ පිටින් සිටුනා උනත් දෙකයි, බින්දේ ආවුනත් මොකා උනත්. දෙවිය බ්‍රහ්ම වකා වුණත් ආයෙන රිස්සන් කොටුවකට කැමති නම් එන්න පැති වෙන්න ඉඩ තියෙනවා. දෙවන සමයේ ඊයේ ධර්ම දේශනාවේ අනන්ත ලක්ෂණේ කරුණාවෙන් පහදා දුන්නේ. අත්‍යන්ත ලක්ෂණේ. අත්‍යන්ත කියලා කියන්නේ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් තමන්ට ආවේනික ලක්ෂණ. අනුන්ගේ වෙනස් වෙච්ච අපි අනන්‍යතාවය කියලා කියන්නේ. අන්‍යයන් නොවන බවට අනන්‍යතාවය තමයි අයිඩෙන්ටිටි කියලා කියන්නේ. අත්‍යන්ත ලක්ෂණ කියන්නේ මයි ළඟ තියෙන වෙන කෙනෙක් ළඟ නැති. මටම ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, නයිසර්ගික ලක්ෂණ කියලා මේවා කියන හුඟක් වෙලා ඉතින් අර දර්ශන વિશે තමයි වහුණ උගන්වන ඇත්තේ අත්‍යන්ත ලක්ෂණ කියන්නේ අනුන් හා සාධාරණ නොවන ලක්ෂණ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය වහන්සේගෙන් අවසර අරගෙන අහන්නේ. අපි මේ නියම දැකලා මේ ප්‍රකාශය අනුව උත්පත්ති විද්‍යාවත් ඉතිරියන්නේ දේශයන් නැතිවම මුළු පැතිරියක් පුරුදු කරනවා මේ භාවනා වල පණ නැතිනේ නැතිනේ කිසිලේ පරදාගෙන මම මනෝමය සංස්කරණය වාසේ පොදු ජන්මයේ ගැන කියලා ඉස්සරහට ඔබන්සේ සමරාවි ඔයි එකසුනේ ඒ බව අන්තර්ජාලය වාර්තාවක් තිබේ නිර්වාණයෙන් නිරෝධ ප්‍රතිසිත සියලු නිර්වාණයෙන් පරිවර්තන සෑම ඥානයකම නිරෝධිනේක නැති ප්‍රධාන නිර්වාණ සඳහන් කරන්නේ සත්‍යයේද ප්‍රාණසේ නිරෝධී නිරෝධී නිරෝධී නිරෝධී වේවා ප්‍රාණසේ නිරෝධී නිරෝධී නිරෝධී නිරෝධී මම මේකට මේ මත් වෙන සුළු උත්තරයක් දෙන්නම් මොකද මේ ලියන කරාට එල්ලයක් ඇතුව ලියවිලා නැහැ ඒ දැනට හේතුව තියෙනවා මගේ නම දාලා ඊමේල් එකක් මේ YouTube එකේ දාලා තියෙනවා. ඇත්තටම මම නෙවෙයි ගියේ ඒකට. ගියේ මීටිගේ හිටපු ලොකු ආමතුරු. දැන් ඒ විකට කියලා මීටිගේ ලොකු ආමතුරු ධම්මජීව ආමතුරු කියලා දාලා මට කට්ටිය බලපු කට්ටිය කියලාත් ඒවල තුනයි මම ඒ ලියපු මනුස්සයට කිව්වා මේ බොරු කියන්න එපා කියලා. ඒ මනුස්සයා කියනවා ඉතින් අපි ගියක් හරි අම්බ කරන ගෑවොත් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඒ නිවි කියන්නේ තියෙන්නේ මේක පළවෙනි වාක්‍යයේ තියෙනවා අපි උපදින වෙලාවේදී අපේ හිතේ කෙලෙස් නැහැ. ඉති ඕනේ නම් ඒක නික්ලිෂ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේක මෙහෙම කියනවා. මේ පොඩි දරුවගේ හිතේ කෙලෙස් නැහැ. නමුත් එයාට කිසිම ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. හිතේ කෙලෙස් නැති බව දන්නේ නැති නිසා. නිසා යම් කිසි කෙනෙක්ගේ හිත කෙලසුණාට පස්සේ දැක දැක දැන දැන කෙලස අයින් කරාට පස්සේ ආ දන්නවා කෙලෙසි මේකයි කෙලස් නැති එක මේකයි වෙන්කොට දැන ගැනීමෙන් තමයි නිවන සිද්ධ වෙන්නේ. ඒක නිසා එයාට වාද කරලා පෙන්වන්න පුළුවන් මමට කෙලස් නැතිකම හොඳයි කියලා මොකද කෙලස් තියෙන තත්ත්වය දන්නවා. පොඩි දරුවෙකුට වාද කරන්න බෑ දන්නේ නැහැ මොකද එයා නික්ලේශී තත්ත්වය විතරයි දන්නේ. ඒක නිසා අපි මේ කරන වැඩේදී අපිට නිවන් ලැබෙන්නේ අපි ළඟ කෙලස් තියෙන නිසා තමයි. මේ කෙලෙස් ගැන කනගාටු වෙන්න එපා. ඒ කෙලෙස් වලට වාංගු වෙලා තමයි නික්ලේශී තත්ත්වය දැනගන්නේ. අපි දැන් කරන්නේ කෙලෙස් වලට ද්වේෂ කරනවා. මදන්න නික්ලේශී තත්ත්වයකට ප්‍රේම කරනවා. කදාකත් ගමනක් වෙන්නේ. අන්ත දෙක දන්නේ නැතුව මැද පාර හොයන්න බෑ. අන්ත දෙක කියලා කියන්නේ කාමයයි ද්වේෂයයි. ඒ දෙක තියෙනවා නම් ඒකට සාපේක්ෂව තමයි අන්ත අතරමැද පාර තියෙන්නේ. ඒ නිසා රාගය දුරු කරලා රාගයට වෛර කරලා ද්වේෂයට වෛර කරලා මේ ගමන යන්න බෑ. ඒවට සාපේක්ෂව මෙතෙන් එන්නේ නිසා පොඩි ගානේ මම දැකලා වගේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. තව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයා දන්නේ නැති නිසා. දැන් අපි කියන්නේ ප්‍රසවාසී වල ආශාසය යන්නේ ඉස්සලා අපි නික්ලිෂි තැනකට යනවා. අපි භවනා කරලා ඒක අත්දැකේ නැත්නම් අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ. හැමදාම යනවා. අපි ඒකට අවදි නෑනේ. අපි දන්නේ නෑනේ. කවදා හෝ ආනපානිය අල්ලගෙන ගෙවෙනකම්ම බල්ල තේරුම් අරගත්තොත් මේ ප්‍රශ්වාසය ගෙවුනට පස්සේ හුස්ම දැනෙන්නේ නැත්නම් කිසිම කෙලෙසෙක් නැහැ කිසිම ඝර්ෂණයක් නැහැ කිසිම ආතතියක් නැහැ පීඩාවක් නැහැ මොකද ඒක දන්නේ නැතිකම අපිනේ ඒකනේ අදහගෙන ඉන්නේ දැනගන්න නේ මේ ආනපන සති භාවනා කරන් දැනගත්ත දවසේ අර්ථ ලැබෙන්නේ අර තිබුණේකට අවදි වීමක් වෙනවා සමාදම් වීමක් වෙනවා ඒක නිසා අපි ළඟ තියෙන දේ නරක පැත්ත විතරමයි අපි අසුරු කරන්නේ ඒක ඒක මනුස්සයා තුළ තියෙන තුප්පහයි පාහර නොකෑමන දහවතුර ගතිය. මේ හොඳ ටික තියෙන පේන්නේ නැහැ. දකින්න කිව්වොත්ම කරප්පන් එනවා. නිකන් නෝසටික් ෆීලිං එනවා. වමන යන්න වගේ එනවා. මොකද දන්න කක්කාවට තියෙන ආසාව. මේ දන්න කක්කාව නැතුවත් බෑ නොදන්න දෙන්න යන්න. ඒ නිසා කෙලස්ටික අත්‍යවශ්‍යයි. කෙලෙස් ඔක්කොම නැති වුණොත් එහෙම හරි අපහසුකටපත් වෙනවා කෙනෙක් අර මේ මොනවාද බෙහෙතට මේ පත්‍යං වලට මේ පත්‍යං නෙවෙයි කියන්නේ. සිංහලෙන් ගන්නකොට පොඩ්ඩක් දාන්නේ මොනවද? ඒ වගේ කෙලෙස් ටිකක් තියෙනවා ඉන්න බල්ලේ. 100 100ක් අයින් කරන්න යන්න එපා. ගමන පොඩි හදිසියට ඕන වෙනවා අර ඔක්කොම නැති කරගන්න එපා මේ ජීවිතේ මේ ලෝකේ කිසිම තැනක නික්ලිසි තැනක් නැහැ. කේවලක් නිවනක් කියන එක ලෝකේ නෑ. ඒක තියෙන පරිණිරවාණ විතරයි. මේකදී ඒ නිසා තමයි ළඟ තියෙන කෙලස් ටික දන්නවනම් ඒක තමයි ඥානය කියන්නේ. තමයි ළඟ තියෙන කෙලස් ටික දන්නවනම් තමයි ළඟ තියෙන අවිද්‍යාව ප්‍රමාණය දන්නවනම් ඒක තමයි විද්‍යාව කියන්නේ. කාටවත් ළඟ තියෙන දැනුමක් මොනක්වත් නෙවෙයි. ඒ නිසා තමන්ගේ තියෙන කෙලස් ටික සහිතවම තමන්ට ප්‍රේම කරා. ඒකට කෙලස් වලට ඉන්න බෑ. තමන්ගේ කෙලස් ටික සහිතව තියෙද්දිම තමන්ට ප්‍රේම කරා. එතකොට ඒකට ඉන්න බැරුව යනවා. ඒ නිසා කෙලස් නැති වුණාට වැඩක් නැහැ. නැති බව දන්නේ නැත්තම්. සුසාවියේ සාධාරණ ඉස්තුණාට වැඩක් නැහැ. සාධාරණ යුක්තිය අනිකයට වැටෙන්නේ නැත්තම්. සාධාරණ යුක්තිය වැටෙන්නේ නම් උසාවියට වැටෙන්නේ. නඩුකාරයට වැටිලා වැඩක් නැහැ. ඒකයි අපි මේ ප්‍රත්‍යක්ෂණය විතරයි අපි මේ කරන්නේ භාවනාවේදී. අනිවාර්යයෙන්ම භාවනාවේ පුනරුත්පත්ති පුනරුත්පත්තියේදී අප පොදු ප්‍රඥාවේ භාවනාවන්ද පණයක් ලැබුණේ කෙසේදයි පහදා දෙන්න. ඔය ජීයේ කරපු එක අදට සම්බන්ධ වෙන හැටි අපිට තේරෙනවනේ. ජීයේ කරපු භාවනාවේ යම් අත්දැකීමක් තියෙනවා බුදු කෙනෙක්ට ඊට පස්සේ පහුවෙන්දයි කියේ. ඒකම තමයි පුනරුත්පත්ති කියන්නේ. මරලම උපදන්න ඕනේ හැම චිත්තක්ෂණයෙම මෙරි මෙරි උපදිනවා ඒ නිසා ඒ වර්ණ වර්ණ අත්දැකීම මේක තුල මොකද්ද ගුණවත් තියෙන්නේ මට පේන්නේ මේ කී මෙයාම ලියලා කියනවා ඒක තමයි මම කියන්නේ. පරිමාණය ලැබීමට ප්‍රතිසිත සියලු නිර්ණයන් දක්වීම සෑදී යන මට පැහැදිලි වන්නේ නැත. නැවත කිරීමක් නැතිව සඳහා වන ප්‍රතිපත්තිය සත්‍ය වැඩිමයි. නෑ මේ ඔය වගේ මනසක ඉඳලා තේරෙන්නේ නැහැ කියන එක ඉතින් සාධාරණයි. ඒක තේරෙන්නේ මේවත් අයින් වුණාට පස්සේ තමයි ගැඹුරක් පේන්නේ. ඒ මට්ටමේ ඉඳලා අපි ප්‍රශ්න අහුවට සාකච්ඡා කරාට මේ ප්‍රශ්න සාකච්ඡා භවණින් ඉන්න කොහොමද යන්නේ? භවනා කරලා වෙලාකාරී කියන්නේ විශ්වාසය ඇති කරන කෙලෙස් නැති කෙනෙක්. නීවරණ නැත්තතර ගිහිල්ලා තමන්ගේ මනස ඇතුළේමයි බුදුන් ජීවත් වෙන්නේ. බාහිරේ හොයනකම් කදාම රහතන් වහන්සේ මොකද කරන්න හම්බෙන්නේ. Taman තුලින් එක්කනමතු කරගන්න හැදුවොත් ටික ටික ටික ටික බලාකුළු අයින් වෙලා ඉර පායන බව තේරෙවි. ඉතින් මේ අයින් කරන්න බැරි බලාකුළක් කියලා හිතනවා නම් ඉර එහෙම හිතන්නෙත් නෑ, හඳ හිතන්නෙත් නෑ, බලාකුළු එහෙම හිතන්නෙත් නෑ. ඒක නිසා Taman තුල මේ නිවන් ලැබපු කෙනා ඉන්නවා කියන අදහස ආවොත් එයා ඒක මතු කරගන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ එහෙම කෙනෙක් නෑ අල්ලපු ගෙදරේ ඉන්නවා ලබනාත්මෙට එනවා මෛත්‍රී බුදුහාමනකර තමන් තුප්පහි කරන දෙයක් නෝද්දාම මේ දිගටම කරන්නේ තමන්ගේ හීනමානයක් ඇති කරන එක විතරනේ ආගමෙන් කරන්නේ උඹට බෑ ලෝකේ කාට වැඳපන් එනකන් හිටපන් ඒකට ප්‍රමාදේ කියලා කියන්නේ එමුනේ හැම කෙනෙක් ළඟම අතුලි රහතන් වහන්සේලා ජීවත් වෙනවා ඒකටත් වට තියෙන කුණු ටික පොඩ්ඩක් අයින් කරලා එළියක් ගන්නවා එතකොට ලොකු ධෛර්යයක් නැති මේක එළියක් ගන්න එහෙම දේශනා කරපු බුදු බුද්ධ ධර්මයේ මේ ආගමක් වඩපත් කරගෙන අයිටි බුදුහමෝ ගාට දාලා අරක කෙරුවේ නැත්තම් මේ කෙරුවේ නැත්තම් නිවන් දකින්න බෑ කියලා තහංචි දාගෙන මේ ගමන යන්නේ මේ බුද්ධ ආගම වසාගෙන කරන කට්ටියගේ වැඩක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපි මොකටද ඒකට අහුවෙන්නේ? ඒකට කියන්නේ ජීනේ දුවේ එපා ඒ නැ පුතේ එපා ඒ කතා අහන්නට මම එනුඹට කිරි කර දුන්නේ. සුරංගනාවන් මොකද ඒ වගේ තියෙන මතකද? ලතාවඳුළු යට පුසංගනාවන් ගීත කියනවලු ඔබ සනසන්නට පොයි එව්ව පොයි මේකිට කරලා දීලා තියෙන බුදුහාමුදුරුව අපිටයි රතනාසී ජීවත් වෙන්නේ ඒක මතු කරගත්තොත් මතු කරගන්න හිතුවා ඒක ස්පාක් එකක් ඒක නිකන් අකුණු විදුලියක් වගේ එහෙම නැතුව මේ අනම්මනම් ඉල්ල ඉල්ල කතා කරගෙන හන්ද මේ හෙට්ටු කරන දිනක් එක ගියොත් මං කියන පැහැදිලිවම conditioning of mind එහෙම නැත්නම් හිත මේ හීනමානයට දාන්නේ. මුදිමන් දැකලා වගේ ඉන්න පිරිසක් හීනමානයට දාලා බලන්න තමයි ආගමක් ඕනේ කරන්නේ. අනික වල ගැළපෙනවා. මොකද ක්‍රියේට් ඇති කරපු ෆීචර්ස් ලන්නේ. ඒක වටිනවා. මේක නෑ. දෙන්සික මාත්මනසි කුමත් මිනිස්සු. ඒෂා ඒ එළිය දකින්ද අපි උත්සාහ කරනවා. ස්ත්‍රියක් වෙනවනේ පරම රත්නයේ පිළිවෙලට සහ විඥානීය පිළිබඳ අත්දැකීම් නැති ඉතිහාස සරණාංශ ඒක තමයි ඒකම දැනීම ඒක උදේ හතට අනුතරන් දේශනා ටේප් එක රුපියල් අපෝ කරන ඒක සාමාන්‍යයෙන් අවශ්‍ය කරන්නේ අතට ශාලාවෙන් එන්නේ. මොකද විඥානය සිකසා විඥානය මේ වෙලාවේ හිතයි විඥානය දෙකම එකයි කියලා ගන්න. එච්චරයි. මේ වෙලාව වෙලාට චිත්ත විඥාන මන ඔක්කොම සමාන වචන වලට දාලා ගන්න. ඉස්සරහට යනකොට පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මේක ඒකෙතර ඒ සියුම් අර්ථ ભેදය අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සසා විඥානය කියන්නේ එකයි කියලා ගත්තාම හරි. කොහොමද තුනයි වෙලාව? ඒක නිසා අපි වෙන ප්‍රශ්න නැත්තම් වෙන ප්‍රකාශන නැත්තම් අපි යනවා සක්මන් භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.